ස්වාමීන් වහන්සේ වඩිනවා අපි උන්වහන්සේ වන්දනා කරමු සුපතිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපතිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමිචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිතං චත්තාරි පුරිස යුගා අප්පුරිස පුක්කලා ඒස භගවතු සාවක සංඝෝ ආහුමේයෝ ආහුමේයෝ තක්කිනේයෝ අංජලිකර අනුත්තරං පුඤ්ඤකේතං ලෝකස්සාති සාදු සාදු සාදු අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවතුනා.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 මේ ගාතාව සාමාන්‍යයෙන් අපේ ථේරවාද ක්‍රමයේ හැටියට චතුරාර්යක භාවනා හඳුන්වා දීම සඳහා පදබඳින ලද ගාසාවක්. යම් කිසි කෙනෙක් පූර්ණ කාලීනව නැත්නම් නේවාසිකව නැත්නම් පැවිදිලා භාවනා කරනවා නම් ඒ භාවනා කරන්ට සුදුස්සෙක් වීම සඳහා పూర్ව කෘත්‍ය කියන එකක් අපේ මේ වෙනකොට තේරවාදී හඳුනාගෙන තිබුණා. ඒ පූර්ව කෘත්‍ය හඳුනන්නේ බත් කණ්ඩ ඉස්සලා අත හොදනවා වගේ එකක්. අපි අතින් බත් කරන જાතියක් නේ. ඒ නිසා අපි බත් කණ්ඩ ඉස්සලා අත හොදා ගන්නවා. ඒ වගේ තමයි භාවනා කරන කෙනා මේ චතුරාර්යක භාවනා පූර්ව කෘත්‍යයට එකතු කරලා තිබෙනවා. ඒ එකතු කරනකොට ඉස්සෙල්ලාම තියලා තියෙන්නේ බුද්ධානුස්සති භාවනාව. ඒ ගාථාවේ අර්ථය විග්‍රහ කරොත් බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුභස්සති. බුද්ධානුස්සති භාවනාවද මෛත්‍රියේද මරණානුස්සති භාවනාවද අසුභ භාවනාවද යෝ ීමා චතුරාර්යක යම් කිසි මේ ශාසනයේ වැඩ කරන භික්ෂුවක් මේ චතුරාර්යක භාවනා යෝ ීමා චතුරාර්යක භික්ඛු භාවයේ සීලවා ඒ භික්ෂුව විසින් සිල්වත් භික්ෂුව විසින් භාවනා කරන්න ඕනේ ඊට පස්සේ තමයි මූල කර්මස්ථානයකට එහෙම නැත්නම් අපි කියන අරහත්ත්වයේ දක්වා යන්න සුදුසු කමටහනක් දෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඔය බුද්ධ ජයන්ති කාලේ බුද්ධ ජයන්තියෙන් පස්සේ මේක පිළිබඳව තෑහෙන ලොකු සැලකිල්ලක් කරලා තිබුණා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ විදර්ශනා පාරපුර කියන පොත ලියන වෙලාවේ උන්වහන්සේ එවකට එන මේ මෑතක වෙච්ච බෞද්ධ පුනරුදයට කලින් ලංකාවේ පැවතිච්ච නටබොන් පිළිබඳව සෑහෙන ගවේෂණයක් කරලා තියෙනවා. ගවේෂණයක් කරනකොට අපි භාවනා පිළිබඳව නෂ්ඨාවශේෂ தත්ත්වය යටතේදී අපි ළඟ තිබිලා තියෙන්නේ ලංකාවේ තිබිලා තියෙන්නේ දේශීය වශයෙන් මේ චතුරාර්යක භාවනා විතරයි. චතුරාර්යක භාවනා කෙරුවට පස්සේ කල යුතුයකම තහන් වැඩිවීමක් මොනවාක්වත් ප්‍රතිවිල නැහැ. පුස්කොළපතකවත් නැහැ, භාවනා කරපු ගුරුවරයෙකුත් නැහැ, ශිෂ්‍යයෙකුත් නැහැ. ලොකු සාහනයත් එතකොට ශිෂ්‍යයෙකුත් වගේම, ගෝලියෙකුත් වගේම සොයන්නේ මොකක්වත් හම්බෙලා නැහැ. පරණ පුස්කොළ පුත්වල දැන් දැන් වල තිබිච්ච කෑලි එකතු කරලා බලනකොට කිසිම ශරීරයක් ගොඩනගා ගන්න පුළුවන්කම තිබිලා නැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය භාවනා ගැන බුද්ධානුස්සති මූල කරගත්තු චතුරාර්ය භාවනා ගැන දැනගන්න පන්සලේ ඉඳලා එවකට පැවතිච්ච ආරණ්‍යයකට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ටික නම් පොතේ තියෙනවා. මං කැමති ගමේ පන්තලේ ඉන්නවට වැඩිය ආරණ්‍යයට යන්න ගිහිල්ලා එහාට මේ චතුරාර්යක භාවනා කරුවට පස්සේ ඒකෙන් සුදුසුකම් ලබාගෙන කලියුත් කරන්න කියලා. ඉතින් ඒ ආරණ්‍යයේ ඉන්න ස්වාමීන් වහන්සේ කිව්වලු අපිත් ඉන් එහාට දන්නේ අපිත් දන්නේ චතුරාර්යක භාවනා විතරයි. එතකොට ලොකු සංසි කිව්වලු ඉතින් අපි ගමේ පන්සලේ ඉඳගෙනත් ඒ ටික කරනවා. මොකද්ද චතුරාර්යක භාවනා කරනවා කියලා කියන්නේ? ඒ චතුරාර්යක භාවනා හඳුන්වා දීමට කියපු ગાථා ටික වන්දනාවේ පත්‍ය සජ්ජායනා කරන එක විතරයි. කිරීමක් නැහැ. එහෙම නැත්නම් මේ භාතාව මේ භාවනාව ગાථා බන්ධන වලට දීලා ગાථා ටික සජ්ජායනා කරන එකට අපි කියනවා චතුරාර්යක භාවනාව කියලා. එහෙම නැත්නම් චතුරාර්ය භාවනා කරලා ඒ අනුව උපචාරාල්පනා සමාධි සදා ගැනීමක් එතකොටත් තිබිලා නැහැ. ඊට පස්සේ තමයි ඔය 56 බුද්ධ ජාන්ති සඳහා වෙච්ච අද මේ තියෙන වෙසක් පොය වගේ ඒකෙදී ඇති වෙලා තියෙන ලොකු වෙනසක් බෞද්ධ තේරවාද රටවල් වල එතකොට තමයි බුරුම රජයත් ලංකාවේ රජයත් මේ ලංකා භාවනා මධ්‍යස්ථානයේ වගේ විපස්සනා භාවනා මධ්‍යස්ථාන වගේ තැන් හැදෙන්න පදනමුනේ එව්වා ඒ රටවල් දෙකෙන් කල්පනා කරලා බැලුවා මේ චතුරාර්යක භාවනා වඩලා සුදුසුකම් ලබා ගන්න යෝගාවචරය ඊ ගාවට මොකද්ද කරන්නේ? එතකොට තමයි අපිට ওই භාවනා ක්‍රමය ආවේ බුරුම මහසි භාවනා ක්‍රමය. ඉතින් අපි අද ඉන්න தත්ත්වය දිහා අර චතුරාර්යක විතරක් කියන ලෝකයක් එක්ක බලනකොට විශාල දියුණුවක්. අද ඉන්න ලංකාවේ ඉන්න හැම බෞද්ධෙක්ම යටින් ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය නම් චතුරාර්යක භාවනා කරන්න පුළුවන් අවශ්‍ය නම් එහාට ගිහිල්ලා අරියත් මාර්ගයේ දක්වා වගේ තියෙන ආනාපාන සති භාවනා, පිම්බි මැක්ලීම් භාවනා කරන්න පුළුවන්. ඉතින් ඒ ඉඳලා බලනකොට බුද්ධානුස්සති භාවනාවදී මහාසී භාවනා ක්‍රමේදී ඉඳලා බුද්ධානුස්සති දිහා බලනකොට මහාසී භාවනා ක්‍රමයේදී කෙලින්ම සුද්ධ විපස්සනාව අගය කරන නිසා බුද්ධානුස්සති මෛත්‍රී මරණාසුබ සති භාවනා එච්චර උවා දක්වන්න ගියේ නෑ. කෙලින්ම ඉඳගත්ත වෙලාවෙ ඉඳලම අරියත් මාර්ගයේ දක්වා වෙන මේ පිම්බි මෑකිරීමේ භාවනා ක්‍රමේ දුන්නා. ඒකෙන් උත්සාහ කරා සමතේ පැත්තට හිත යන්නේ නැතුව හැකි තාක් දුරට පටන් ගත්ත වෙලාවෙදීම සුද්ධ විපස්සනා නැත්නම් ශුෂ්ක විපස්සනාව කියන එකට හිත යොදන්න. ඒ නිසා බුද්ධහනුස්සති භාවනාව මහාශී භාවනා ක්‍රමය වඩන අතර එච්චර ප්‍රසිද්ධ නැහැ. එච්චර ජනප්‍රිය නැහැ. නමුත් තේරවාදයට කරන ගෞරවයක් වශයෙන් පොත්වල මෛත්‍රී භාවනා මේ බුද්ධානුස්සති වඩාර භාවනා වඩන්නේ මෙහිමය මෛත්‍රී වඩන්නේ මෙහිමය මරණානුස්සති භාවනා මෙහිමය අසුභ භාවනා මෙහිමය කියලා පොඩි පරිච්ඡේද ලියලා තියෙනවා ඒ කියන්නේ ඒ ගැන විශේෂ අවධානයක් තියෙනවා කාට හරි විසුද්ධි මාර්ගය පොත බලලා විශ්ල ලබා ගන්න පුළුවන් ඊට පස්සේ ඒ අඩුව සම්පූර්ණ කිරීම සඳහා එහෙම නැත්නම් චතුරාර්ය භාවනාවක් නොකර කෙලින්ම සුද්ධ විපස්සනාට වැඩිම සඳහා උනන්දු කරවීමේ රචනයේ බුද්ධානුස්සතිය නැතිකමේ අඩුව පිළිම සඳහා මේ විපස්සනා භාවනා කරනකොට විපස්සනාව හරහා කොහොමද මයි බුද්ධානුස්සති භාවනාව සම්පූර්ණ වෙන්නේ කියන එකට බොහෝම විචක්ෂණ උත්තර තියෙනවා මහසි ක්‍රමය ඇතුලේ. ඉතින් මං හිතුවා අද අපි වෙසක් දවසක ඒ මහාශී භාවනාවට මුස්කෙච්ච ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මේ කරන දේශනාවේදී අපි මේ අවුරුදු 50කට ඉස්සර නැත්නම් බුද්ධ ජයන්ති කාලේ තිබිච්ච බුද්ධානුස්සති භාවනාර්ථුණ සලකිල්ලත් අද විපස්සනා භාවනා කරන කෙනෙක් බුද්ධානුස්සති කරන සලකිල්ලෙත් වෙනස සලකා බලනද ඉතින් මේක මම වචනෙන් කියනවනම් කියන්න තියෙන්නේ බුද්ධහනුස්සතිය සමත වශයෙන් කරන්නේ කොහොමද? බුද්ධහනුස්සතිය විපස්සනා වශයෙන් කරන්නේ කොහොමද කියලා අපිට මේ අද කරන්න බලාපොරොත්තු වෙන දේශනාවේ සාරාංශය ඉදිරිපත් කරන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් මේ මහාසි භාවනා ක්‍රමය වගේ සුද්ධ විපස්සනා භාවනා ක්‍රම ඇතිවීම නිසා බුද්ධහනුස්සතිය කියන මාතෘකාවට ළඟා වෙන්න පාරවල් දෙකක් තියෙන බව අපිට දැන් සතුටින් මතක් කරන්න පුළුවන්. එකක් තමයි විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන සමත ක්‍රමය. දෙක තමයි මහසි වගේ විපස්සනා භාවනා ක්‍රමයේ හරහා අනියමාර්ථයෙන් බුද්ධ අනුස්තිය වැටෙන හැටි. ඉතින් මේ දෙක තේරුම් ගැනීම සඳහා පසුබිමයි මම ඔය ඉතිහාසයයි මම ඔය දිනාණයයි මම ඔය මතක් කළේ. ඒ නිසා අපි මේ කතාව පටන් ගන්න අද දවසේ මේ බුද්ධහානුසති කියන වචනයට දෙන අර්ථකථනයේ වාසයෙන් සමතේ වාසයෙන් බුද්ධහානුසතිය වඩන්නේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් හිත යොදමු. ඒක කරන්නේ මේ අත්තන්ගේ මතකයේ අවසන්ද. මේ ඔක්කොමලා දන්න දෙයක්. ඒ සඳහා බුද්ධහානුසති කියන එක විසුද්ධි මාර්ගයේ විශාල පරිච්ඡේද ගාණක් තියෙනවා මේ භාවනා ක්‍රමයේ පටන් ගන්න වෙලාවේ. ඒකේ මුල් කොටස ගත්තොත් බුද්ධහානුසතිය සඳහා සාමාන්‍ය සම්ප්‍රදාන කුල තේරවාදී සමත ක්‍රමයට ඉදිරිපත් කරන්නේ බුදු ගුණ නැත්නම් නව අරහදී බුදු ගුණ පිළිබඳව මේ භාවනා වැඩි ඒක සඳහා බුදුරජාණන් වහන්සේමයි තමන් වහන්සේගේ ගුණ ටික පිටු කරේ මේ ಗುಣපද නමයකට. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේටත් බුදු ගුණ කියලා ඉවර කරන්න බෑ. නමුත් අර බුද්ධ ආනුස්සතියක් වැඩිවීමෙන් සම්පහන්සන කෘත්‍ය සිදු වෙන නිසා හිත සමහන් වීම සිදුවෙන නිසා එහෙම හිත සම්පාංශනය නොවන අවස්ථාවක බුද්ධහනුසතිය පාවිච්චි කරන්න ඕනේ කියලා බුදුහාමුදුරම දේශනා කරන නිසා බුදුජානසීකර කමඨහන දීලා තියෙනවා. මොකද්ද කමඨහන? බුදුජානනාංශගේ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පාණෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන ಗುಣ නමය සිහිපත් කරන එක. මේ සිහිපත් කිරීම ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි වචනය වශයෙන් සජ්ජහායනා කරන එක. අපි ඒකට කියනවා බුද්ධානුස්සතිය සජ්ජහායනා කරන ක්‍රමය කියලා. දෙක තමයි ඒ වචන වල අර්ථ තේරුම් අරගෙන ඒ අර්ථ Tamange හිතට කාවද්ද ගන්න කරන දෙවෙනි ක්‍රමය. ඒක එතකොට බුද්ධානුස්සතිය වචනෙන් ධාතාවලින් කියනවට වඩා ඒ අරහං කියන්නේ මොකද්ද සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද ආදි වශයෙන් මේ ಗುಣ ටික තේරුම් අරගනිමින් ඒ බුදු ගුණ කියන මහා සාගරයෙන් චුට්ටක් හරි ಗುಣ කොටසක් වෙනුවෙන් තමන්ගේ කාලය කැපකිරීම සම්තක මේ වශයෙන් ගන්න පුළුවන්. ඉතින් ඒක කරන වෙලාවේදී බොහොම බුදුගුණ භාවනාවට බොහොම මනාපින් නැත්නම් බොහොම ශද්ධාවෙන් ශද්ධාව අවුස්සන්න තරම් හොඳ කීර්තනාමයක් ඇතුව ජීවත් වෙච්ච කෙනෙක් තමයි අපේ මීටරකල හිටපු අපේ ඥානාරාම මහා නායක ස්වාමීන් වහන්සේ. පුණාංශේ බුද්ධානුස්සති දේශනාව කරනකොට පුදුමාකාර ශාසන සම්පatti කරගත්තා. පේන තියෙන වචනවල ඉරියව්වේ ඉදිරිපත් කරන විදිහේ. උන්වහන්සේ කියලා දෙනකොට ඉස්සල්ලාම ඒ නව අරහදී බුදුගුණ නවයේම පටන් අරගන්න යන්න එපා. අරහං කියන ගුණයෙන් පටන් ගමු කියන එක තමයි උන්වහන්සේ යෝජනා කරන්නේ. ඒක තමයි බුද්ධඝෝ සාචාර්ය වංශෙත් කරන්නේ. ඒක තමයි මහසි ක්‍රමේ බුරුමෙත් කරන්නේ ඒකයි. එතකොට මේ අරහං කියන ගුණය විස්තර කර දීම සඳහා බුදුජාන් වහන්සේගේ මහා වග්ගපාලි පොතේ එහෙම නැත්නම් යම් යම් තැන්වල සංවිතනිකායේ සඳහන් කරලා තියෙන විදිහට මහා කාශ්‍යප කියන ගයා කාශ්‍යප නදී කාශ්‍යප ආදි මේ කාශ්‍යප සහෝදරයන් තුන්දෙනා උරුවෙල් දනව්වේදී দমনය කරන වෙලාවේදී ඒ පළවෙනි කාශ්‍යප මහා එකනා බුදුජාන් වහන්සේට සලකලා තිනවා තාම Tamange ලබ්ධියේ ඉන්න ගමන. ඉතින් බුදුජාන් වහන්සේ එතන වැඩ ඉඳිමින් විවිධාකාර ඉදි ප්‍රාත්‍යහාරය පාලා තියෙනවා. ඒ ඉදි ප්‍රාත්‍යහාරය පානකොට ඉතින් මෙයා ගිහිල්ලා ගෝලයන්ට කියනවලු සර්වචන්නාංශයට මේ වගේ ඉරිපාතියට පාන්න පුළුවන් හැබැයි මං වගේ රහත් නැහැ කියලා. හැම වෙලාවෙම පරිච්ඡේද ඉවර කරන්නේ මේ මේ දේවල් වලට නම් හරිම දක්ෂයි හැබැයි මං වගේ රහත් නැහැ. මං වගේ සුදුස්සෙක් නෙවෙයි. මං වගේ පිවිතුරු කෙනෙක් නෙවෙයි. මං වගේ පිරිසුදු කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මේ විදිහට බුදුරජාණන්ස ගොඩාක් කාලයක් ක්‍රියාකාරකම් කරලා තමයි ඒ කාශ්‍යපටත් ගෝල පිරිසටත් නන්දි කාශ්‍යප ගයා කාශ්‍යප කියන සහෝදර පිරිසටත් මේ බුදු ගුණය හඳුන්ලා දුන්නේ. ඒ හඳුන්ලා දෙනකොට ඒකේන අරහත් නෑ කියලා අරහං නෑ කියලා පෙන්නනවා ಗುಣ. නැත්නම් බුදුදහමේ මේවට තිබුණා අරහං නෑ කියලා. බුදුදහමේ අසීමිතව ඒ අරහත් ගුණය මතුවෙන විදිහට එනේන හැම දුෂ්කරතාවේදීම මතුවෙන විදිහට කතා කරන්න හැටි අහගෙන ඉඳ ආසයි ඥානාරාම ස්වාමීන් වහන්සේ කරන දේශනා. ඒ වාගේම විස්තරයක් මේ ළඟදී අපවත් වෙච්ච අපේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කරනවා මේ බුද්ධ ඥානසිකේ අරහං කියන ගුණය අරගෙන නවාරාදී බුදුන් කියන මුල මේක අරගෙන අරහං කියලා කියන්නේ පිරිසිදුකම පිවිතුරුකම නිසා පූජනීය තත්ත්වයටපත් වීම. අපි සාමාන්‍යයෙන් ඔය බුද්ධානුස්සති භාවනාව දක්වන ඝාතපදවල තියෙන්නේ අර අර්හය කියලා කියන සුදුස්ස කියන එකයි සුදුස්ස කියන එක වර්ණගන්නේ මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ආදීන්ගේ පූජාවට සුදුස්ස. උදේනන්සේ සුදුසු කමත් මොකද්ද? බැනුම් ගන්නට සුදුස්සෙක් නෙවෙයි. ගුටි කණ්ඩ සුදුස්සෙක් නෙවෙයි. ස්තුති ලබන්න සුදුස්ස. පූජාවන් ලබන්න සුදුස්සා. ඊට පස්සේ පණ්ඩිත ශාංශ ප්‍රශ්න කරනවා ඇයි බුදුරජාණන් වහන්සේ මේ දේව බ්‍රහ්මගණයාගේ පූජාවල් ලබන්න සුදුසුනේ ඇයි අපි මේ අනෙකුත් හුදී ජනතාව සලකුණු නොලබන්නේ ඇයි අපිට අරහ කියලා කියන්නේ නැත්තේ කියන්නේ නැත්තේ අපි නුසුදුසු නිසා මොකද්ද නුසුදුසුකම සහ සුදුසුකම මානින ගුණය පිවිතුරුකම කියන බුදුචානන්සේගේ సంతාණය පරම පිවිත්‍රු සුවිසුද්ධ సంతානය. ඒ නිසා බුදුජානන් වහන්සේ ඕනම කෙනෙක් ඉදිරිපිට ඒ පිවිතුරුකම අතින් ඒ කෙනාට වැඩි ඉහළට යනවා. පිරිසුදුකම අතින් පිවිතුරුකම අතින් නික්ලේශීකම අතින් ඒ උතුම් තන්ට ගියාට පස්සේ කෙලෙස් සහිත අපිරිසිදු නිර්මල නැති මල සහිතත්ව බුදුහමරණ වදිනවා. මෙච්චරයි මේකේ තියෙන වෙනස. ඒ නිසා අපි යම් වෙලාවක Taman ළඟ තියෙන කෙලෙස් ප්‍රමාණය, මලකඩ ප්‍රමාණය පිවිතුරු නැති බව දැනගෙන යම් සීල ශික්ෂාවකින්, යම් සමාධි ශික්ෂාවකින්, යම් ප්‍රඥා ශික්ෂාවකින් අර මල කැපෙනකොට කෙලෙස් අයින් වෙනකොට පිරිසිදු වෙන්න වෙන්න තමන්ට තේරෙනවා මේ තමන් හිතපු තැන ඉඳලා පිරිසුදු භාවයට බුදු ගුණයට අපි දවසින් දවස දවසින් දවස ලං වෙනවා. ඒ ලං වෙන වැඩ පිළිවෙලට අපි කියනවා ත්‍රිවිස් ත්‍රිශික්ෂාව කියලා කියනවා ප්‍රතිපදාව කියලා කියනවා විසුද්ධි කියලා කියනවා මෙන්න මේ විසුද්ධිය ලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ඒ අරහං ගුණය ඇති කරගත්තොත් සාමාන්‍ය උපාසක උපාසිකා කවුරු හරි ඒ අත්තන්ට කියනවා ඉස්සල්ලාම ආධ්‍යාත්මික බාහ්‍ය වස්තු පිරිසුදු කරගන්න. තමයි පරිසරය හොඳට පිරිසුදු කරගන්න. ප්‍රසන්න තැනකට යන්න විශේෂයෙන්ම හිත පහදන ප්‍රමාණයේ බුදු පිළිමයක් ඉදිරිපිට ඉඳ ගන්නයි කියලා. ඊට පස්සේ මල් ටිකක් ඉදිරිපත් කරගන්න, පහනක් ඉදිරිපත් කරගන්න, හඳුන් සුවඳ දුමක් ඉදිරිපත් කරගන්න. එතකොට තමයි ඒ පරිසරය පිරිසුදු කිරීම සිද්ධ වෙනවා. ඊට තමන්ගේ හිත සීලකින් පිරිසුදු කරගන්න ඕනේ. තමන්ගේ වත නාල කියලා පිරිසුදු කරගන්න ඕනේ. පිරිසුදු කරගෙන බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු సంతානය දේව බ්‍රහ්මාදීන්ගේ පූජාවන්ට මිනිස්යන්ගේ රාජරාජ අමාත්‍යවරුන්ගේ පූජාවට සුදුසු වුණා අන්නේ පිරිසිදු ගුණයට ඒ බුදු ගුණයට රහන් ගුණයට මම මගේ හිත පූජා කරනවා මට චිත්තක්ෂණ කීයක් තප්පර කීයක් විනාඩි කීයක් බුදු ගුණයෙහිම හිත තියාගෙන පුළුවන් එතකොට මම බුද්ධානුස්සතිය වඩන යෝගාවචරික වෙනවා ඒක නිසා යා හොඳට පටල වාඩි වෙලා තමන්ගේ පරිසරය පිරිසුදු කරපේක දැකලා සිත් පහදන හිත තැම්පත් වෙන බුදු පිළිමයකට වැඳලා මලක් ඉදිරිපත් කරගෙන පහනක් ඉදිරිපත් කරගෙන සුවඳමක් ඉදිරිපත් කරගෙන අර අරහං කියන ගුණය සහිත මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ මේ කාලේ මගේ මේ වර්තමාන චිත්තක්ෂණේ මගේ මේ ක්ෂණ සම්පත්‍ය පූජාව කියලා අරහං අරහං අරහං අරහං අරහං කියන වචනයත් කියන අතරේ මේ බුදුහාමුදුරන්ගේ හිත අරහත්ත්වයටපත් උනේ සුවිසුද්ධ సంతානේ නිසා මගේ භාවනාවත් අතීතයට නොගොහින් අනාගතයට නොගොහින් අතනට මෙතනට නොගහින් අරයමෑ ගැන කල්පනා නොකර බුදුජානනාංශගේ අරහං ගුණයේම පිහිටාවා කියලා අරහං අරහං අරහං අරහං කියලා ඒක අඛණ්ඩව පවත්වන පමණක ඒ කෙනාගේ සිත සමාධිය වැඩේ. චිත්තක්ෂණ කීයක්? තප්පර කීයක්? විනාඩි කීයක්? Tamange හිත මේ බුදු ගුණයේ හිම පොඟෝ පොඟවා ඒ සුසුද්ධ సంతානී අරහං ගුණෙම තියාගෙන ඉන්න පුළුවන්ද? ඒ තාක් Tamanට තේරෙන්න පටන් අර ගන්නවා වැඩි වැඩි වෙලා යන්න යන්න යන්න බුදු ගුණය මිස වෙන දෙයකින් කලවම් නොවීමේ නිර්මල භාවය බුදු ගුණයේ හිම හිත රඳා තබා ගැනීමේ පිවිතුරු භාවය කාලයක් එක්ක වැඩෙනවා. ඒ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යාට ඒ වෙන හිතවිලි වලින් අතීතනාගත වලින් අරයමයා ගැන අතර මෙතන ගැන නොයා ඉඳ ඉඳ තමන්ට තේරෙන පටන් ගන්නවා බුද්ධානුස්සති භාවනා වැඩෙනවායි කියන. අතර භාවනා කියන්නේ වඩනවා කියන එක තමයි. ඒක නිසා කොච්චර චිත්තක්ෂණ ගානක් කොච්චර තප්පර ගානක් කොච්චර විනාඩි ගානක් මේ පිවිතුරු භවෙහි අරහං ගුණයෙහි නිර්මල භවෙහි සුසුද්ධ කය විසෙහි හිත පවත්වන්න පුළුවන්ද කියන එක අපි බොහෝ කොට සංසන්දනය කරන සද්ධාවයි. ඒකට සම්පහන්සණය කියලා කියනවා. යටි වෙලාවක් හිත එහෙම දුවන්නේ නැතුව ඒ බුදු ගුණේම අරහං ගුණේ මෙතන බුදු ගුණේ කියන එක අපි අඩු කරනවා අරහං ගුණේට අරහං ගුණේම පවත්වන්න උත්සාහ කරනකොට පේනවා අද කරනවට වැඩිය හෙට පරිසරය සූදානම් කරලා හිත ඒකට ලෑස්ති කරලා මේ අරහං අරහං කියන එක සජ්ජහනා කරන ගතිය හෙට වෙනකොට පොඩ්ඩක් වැඩි වෙනවා අනිද්ද වෙනකොට තව පොඩ්ඩක් වැඩි වෙනවා මේක දිගට දිගට දිගට දිගට කරනකොට අරහං ගුණේම හිත අල්ල බදා හිටින ගතිය වැඩි වෙන බව තේරෙනවනම් යෝගාවචරයට එයාට ලැබෙන ආනිසංසය තමයි සම්පහන්සන කෘත්‍ය සම්පහන්සන කෘත්‍ය කියලා කියන්නේ දැන් අපි මේ වෙලාවේ ලයිට් නැතුව ගියොත් මේ පවන් අත්ත හොල්ලනකොට Tamante ගිමනක්ට මේ වෙහෙසට ගිමනක් ලැබෙනවා අලුත් හුලං පිටට වාදින එතකොට අර තියෙන දාහා ගතිය පරිලාහ ගතිය දුර වෙනවා ඒකට කියනවා සම්පහන්සනය කියලා පවන් සැලීම කියලා අපි ලස්සන සිංහල වචන කීකට දානවා. ඒ නිසා හිතට පවන් සැලීමක් සිද්ධ වෙනවා මේ සමත ක්‍රමයට බුදුහාමුදුරන්ගේ පිවිතුරුකම නැවත නැවත වචනේ අර්ථයක් දැනගෙන සජ්ජායනා කරන මට්ටම. ඉතින් මේක බරපතල බුද්ධ මන්ත්‍රය කියලා මේකට කියනවා. මේ බුද්ධ මන්ත්‍රය මතුරන්න පටන් අරගත්තොත් ඒකේනා ඒ බුදු ගුණේම පිහිටා ඉන්නා තා ඒ හිතේ පිවිතුරුකම ඒ කෙනාට තේරෙනවා කිසිම හතුරෙකුට කිසිම කරදරයක් මොකක්වත් කරන්න බෑ. ඒ නිසා අපිට බුදුන් සරණ යනවා කිව්වහම බුද්ධං සරණ ගච්ඡාමි කියලා අපිට කරන්න පුළුවන්. ඒ වගේම අරහං ගුණය අරගෙන අරහං ගුණේ අර්ථ විමසීමෙනුත් බුදුහාමරන්ගේ සරණ යන්න පුළුවන්. නමුත් ඊට වෙනස් බලපෑමක් නැත්නම් හිතේ වර්ධනයක් සිද්ධ වෙනවා අරහං ගුණේම වැඩි වේලාවක් පවත්වන්න උත්සාහ කිරීමෙන් නමුත් ආධුනිකයට ඒක ලැබෙන්නේ නැහැ ආධුනිකයා ඒක කරලා කරලා කරලා වැඩියෙන් කරන්න කරන්න යොදන්න යොදන්න උදාහරණයක් වශයෙන් කිව්වොත් කාන්දම් කැලක් හොඳට ස්ථිරව තියලා එක ක්‍රමයට යකඩ කැලක් එක ඇතිල්ලුවොත් අතුල්ලලා තුලන වාරයක් පාසා යකඩේ කාන්දම් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ එක සැරයක් අපි කාන්දම තියලා යකඩ කෑල්ල තියලා කාන්දම දිගේ අත අරගෙන ආයෙත් උසල ගිහිල්ලා ආයෙත් කාන්දම තියලා අදිනා වගේ තමයි එක සැරයක් අරහං ආයෙසර තියලා අරහං ආයෙතර තියලා අරහං කියලා ඒ බුදු ගුණේ පිරිමදින්න පිරිමදින්න යකඩයේ කාන්දම් ආරෝපණය වීම ක්‍රමිකව කාන්දමේ අතුල්ලන වාර ගන්නට සාපේක්ෂව සිදුවෙන්නාසේ තමයි බුදු ගුණේ පොඟව පොඟව අරහන් ගුණය මෙනෙහි කර කර ඉන්න තප්පර ගාණෙන් වැඩි මේ මේ නියමේ මේ මේ ප්‍රමේය මේ සත්‍යය ඥාන පිරිවෙනසක් නැහැ. මේකේ පැවිදි පැවිදි වෙනසක් නැහැ. ආරම්භක ශේෂයේ මොකක් තිබුණත් ඕනම කෙනෙක් බුදුරජාණන්සේ අරහයි දේව ප්‍රඥාදීන්ගේ මනුස්ස රාජරාජ අමාත්‍යාදීන්ගේ පූජාවට සුදුසු මම මේ බුදු ගුණේ මගේ හිත අතුල්ලනවා. මගේ හිත අතුල්ලන්න අතුල්ලන්න බුදු ගුණයත් එක්කම සමසමව හිත යන්න යන්න මේ සම්පංසනේ වෙන්න වෙන්න තමයි තේන මොකද්ද ආඩ්‍ය වීමක් මොකද්ද තෙදක වීමක් මොකද්ද සාස්ත්‍රික සම්පත්තියක් වෙන්න පටන් යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණයකට මේක හුරු කරගත්ත කෙනාට මොන කරදරයක් ආවත් මොන කංකටොල්ලක් ආවත් මොන අෂ්ටලෝක ධර්මයේ කම්පාවක් ආවත් එයා දන්නවා ඒලාට අර බුදු ගුණේ හිත තිබ්බ ගම අරහන් ගුණේ හිත තිබ්බ ගම එයාට අර හොඳට බුදු ගුණේ හිත පීතු වේලාවක තියෙන සම්පාංශන කෘත්‍ය අෂ්ටෝක ධර්මයේ තියෙන වේලාවක හවු හරණක් වාගේ ගංගේ ගහගෙන යන මිනිසෙකුට අහු වෙච්ච පිදුරු ගහක් නෙවෙයි කඹයක් වාගේ අහු වෙන පටන් ගන්නවා. අපේ යම් වේලාවක බුදු ගුණේ පිට හිත තිබිලා කරදරයක් ආපු වෙලාවට ඔගේ අම්මට කියලා තමයි කියන්නේ. දැන් උග දිනක ඒ ඒ භාවනා තමයි කරන්නේ. දැන් කොළඹ පැත්තේ ඒක බොහොම ප්‍රසිද්ධයි. මොනේ අංගේ ඇඟේ හැබ්බුණත් අම්මට ස්තුති කරනවා. ඒ ඕන කෙනෙක් දැන් පොඩි කාලෙත් ඒක පුරුදු වෙලා තියෙනවා. ඒක තමයි භාවනා කරන්න විතරම ඔබේ අම්මට කියලා කියන. අපි ඒනට බුදු අම්මා ආදීපත් කරගන්න පුරුදු වෙනවනම් ඒ අනිත් පැත්තට යනවා කොච්චර දුරට යනවද කියනවනම් හීනකින් බය වුණත් ඒ කෙනාට අරහං ගුණේ සිහිපත් වෙන මට්ටමට මේක ඇඟට කැඩෙනවා. ඒක ওই කාටවත් ඔය බෙහෙත් පෙට්ටියකින් හරි ඉන්ජෙක්ෂන් එකකින් හරි ඔපරේෂන් එකකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. කරලා කරලා කරලා පුරුදු වෙන්න ඕනේ මොන තැනක හිල කලබල වුණත් මොන තැනක හිත සලුණත් මේ බුදු ගුණේ හිතට යන්නේ. බුදු ගුණේ හිත දාන්න එහෙම නැත්නම් අපි පුංචි කාලේ මට මතකයි හදිස්සියරි එළියක පහලක ඉන්න වෙලාවක අකුණක් ගැහුවොත් පාරට බය වෙලා අම්මා බලා ගන්නවා කියලා. කි අම්මා කියනවා මම ළඟ නැත්තම් ඉටිපිසෝ ගාතාව කියපන්. ඉටිපිසෝ ගාතාව කියන්නේ ඉටිපි මෙසේද සෝ ඒ භගවා භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක. ඉතින් අකුණ ගහනකොට අදබද වෙච්චාම ඉටිබස බස ඉටිබස බස කියන මතක නෑ ඉටිපිසෝ භගවා අරහං කියන්නේ ඔන්න අපි පොඩි කාලේ බුද්ධානුස්සතියේදී අකුණ ගහනකොට ඉටිබස බස කියවෙනවා මේ දන්නේ නැහැ මේ පදෙන් පදයට කියවන. එහෙම තමයි බොක්කේ ඉඳලා අම්මා අපි ඒ ඒ බුදු ගුණයට පිහිටවන්නේ. ඒ මේ මේ ළඟදී අපි මං සූත්‍රයක් කරා මේ වැඩ මුලුවකදී බෝධිරාජ සූත්‍රය. ඉතින් බුදුරජාණන් ශ්‍රී බොහෝම ජයට බෝධිරාජ කුමාරයාට පංච ප්‍රධාන්‍යංග ගැන විස්තරයක් දෙනවා. විස්තරයක් දුන්නා සංජිකා පුත්‍ර කියලා බ්‍රාහ්මණ පණිවිඩකාරයෙක් ඉන්නවා. ඊටාම සුන්දරව විස්තර කෙරුවට පස්සේ මේ පණිවිඩකාරයා කියන බුදුහාමුදුරා මේ මේ බෝධිරාජ කුමාරයාට දැන් ඔබ වහන්සේට මේ ඔබතුමාට මේ තමන්ගේ ස්වාමියාට කියන්නේ පුත්‍රජානසේ මෙච්චර ලස්සනට බණක් කියේදී බුදුන් සරණ ගියේ නැත්තේ මොකද කියලා ධර්මයේ සරණ ගියේ නෑනේ සංඝයා සරණ ගියේ නෑනේ එතකොට බෝධිරාජ කුමාරයා කියනවා ඔබ දන්නේ නැත්නම් අහගනින් මම බොක්කේ ඉඳද්දී අපේ අම්මා ආයසරයක් බුදුන් සරණ ගිහිල්ලා තියෙනවා. මට තුන් සැරේයි අම්මට තුන් සැරේ. මේ සමට අලුතෙන් බුදුන් යන සරණ යන්න දෙයක් නැහැ. ඒක නිසා මම බොක්කේ ඉඳද්දී දරුවා බඩේ ඉඳද්දී අම්මා ආයසරයක් නමෝ තස්ස කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. මෙහෙත් මම උත්සාහ කරා මේ බඩදරුවා අම්මලාට භාවනාවක. උඟ දෙන් කියනවා බරදරු අම්මලා කියලා කියන්නේ කාමභෝගී ජීවිතයක් ඒගොල්ලන්ට භාවනාවක් ඕනේ නැහැ. ඒගොල්ලෝ වෙනම જાතියක් හැට පිළ හොට බිම යනකොට තමයි භාවනා කරන්නේ කියලා. බොඩි බබි බඩේ බබා ඉන්නකොට භාවනා කරොත් පෙකණි වෙල හරහා යන්නේ භාවනාව. ලේ හරහා යන්නේ. ඒ මොකද අපි එහෙම නැත්නම් බුද්ධානුස්සතිය කරන්නේ නැත්නම් අපි නිතරම හිත නරක වෙච්ච ගමන් එක්කෝ ඒක කරපේ කරන්න බයි. එක්කෝ අහසට බයි. එක්ක ආණ්ඩුවට බයි. ඒ හැම වෙලාවකම අපේ තුල ඇතිවෙන නරක රුචිර කෙලස් ප්‍රමාණය බොක්කේ ඉන්න බබාටව. මොනවා සිද්ධ වුණත් බඩතරුවමලා නෙවෙයි පිරිමින්ටත් ඕක දෝෂයක් නෑ ඕක කෙරුවයි කියලා. මේ අම්මා මතක් කරලා බයිනව වෙනුවට ගලක පය වෙදිච්චාම අරහං කියන්න පුරුදු වෙනවනේ. ඒන වචනේ තමන්ගෙත් ලේ ධාතුව පිරිසුදු කරනවා. ඒක තමයි අරහන් කියන ගුණේ තියෙන වටිනාකම. ඒ වගේම කරදරයක් වෙන හැම වෙලාවකම පිනක් කරගන්න අවස්ථාවක් වාග්පත් වෙනවා. ඒක නිසා අපි කරදරයක් වෙච්චලා සරණ යා යුතු තැන, පිහිට විය යුතු තැන, ക്ഷേම භූමිය, නිර්මල තැන, නික්ලේශී තැන දන්නේ නැත්නම් අනාතයි අසරණ. කලබලයක් වෙනකොට කාමතරයක් වෙනකොට සීපත් කළ යුතු තැන, නික්ලේශී තැන, ക്ഷേම භූමිය, අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්‍ර. ඒ ශෝක නොකරන තැන, ඒ විරජ වූ තැන, ඒ ക്ഷേම භූමිය මේ බුදුහාමුදුරන්ගේ බුදු ගුණයයි නැත්නම් ඒක බුදුහාමුදුරෝ කියන පුද්ගලයාට වඩා උන්වහන්සේ දිනු කරන මේ අරහං ගුණයයි කියලා. ඒකේ හිත පිහිටන්න පුළුවන් වෙනවා නම් භාවනා කර නැත්නම් බුද්ධානුස්සති කරන ඇත්තෝ අන්ධහර පහනවා හීනෙන් බය වුණත් අරහං ගුණය තමයි ශීපත් වෙන්නේ. ඉතින් එතකොට ඒ වඩා බොහෝ කොට වඩලනද මේ අරහං අරහං ගුණේ බුද්ධ අනුස්සතිය හීනේදීවත් Taman අතාරින්නේ. හැබැයි ලෝකෙදී පමණක් නෙවෙයි. ඉතින් ඒක නිසා සද්ධාව නැති කෙනාට ඒ වගේ කලබලයක් වුණාට බුදු ගුණේ නෙමෙයි ශීපත් වෙන්නේ. එයා ආත්මවාදයට වැටලා Taman කරදර කරපෙන්නාට බයි. ඔකට හින හත ගහන්න ඕනේ, හින ගහන්න ඕනේ, මැරෙන්න ඕනේ කියලා ඒ කරන හැම වචනයකම Tamanගේ හිත අපිරිසුදු වෙනවා. Tamanගේ ලේ ධාතු අපිරිසුදු වෙනවා. අපිරිසුද්ධ වෙන වෙනවට බුදුහාමරගේ අරහං ගුණය සිහිපත් කිරීමෙන් පිරිසුදු කරගන්න අවස්ථාවක් කරගන්නවා නම් මේ අස්සලෝක ධර්මයේ කලඹෙන වෙලාවක සුකෝ බුද්ධහානං උපාදෝ කියලා අපායේ ඉන්න නිරිසතාට බුදු කෙනෙක් පහළ වීම සාන්තිදායක තත්ත්වයක් වාර්ථිත වෙනවා. ඒ නිසා අපි ඉදින්දා පාවිච්චි කරන වචනවල අපි ඉදින්දා කරන හිතවිලි වල කී පොලක බුදුහාමරගේ අරහං ගුණය තියනවාද? කී පොලක අපේ හිතවිලි වල තියෙනවද කියලා බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් අපි කොච්චර සද්ධාවන්තද කියලා. භාවනා කරන්න ඉඳගත්තට පස්සේ අපිට ඉතින් හිතවිලි එනවනේ ගොඩාක් මේ දෝරේ ගලාගෙන යන හිතවිලි කීයක බුදු ගුණේ තියෙනවද කියලා බලන්න. සද්ධාවත් නැහැ. එන්නෙම දේශපාලන ප්‍රශ්න. එන්නෙම ආර්ථික ප්‍රශ්න. එන්නෙම සමාජික ප්‍රශ්න. එතකොට පේනවා අපි මේ පිටින් සුදු ඇඳගෙන බාපණ දාගෙන මේ ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ හිටියට ඇතුලේ තියෙන අසුචි වල ගත්තොත් කතා කරන්න දෙයක් නැහැ. ලැජ්ජ වෙන්න නෙමෙයි තියෙන්නේ අපිට ඒකෙන් පේනවා මොකද්ද මුල් බැහැගෙන තියෙන්නේ මරණ වෙලාවේදී මොකද්ද අල්ලන්නේ කියලා. දැන් මේ බුදු ගුණේ වඩපන එක නම් කලාතුකින් තේරුම් ඒක එහෙම තමයි ස්වභාවය. මම මේ ජීවත් වෙන කාලය ඇතුළත මේ බුදු ගුණේ පුරවන්නේ. බුදු ගුණේ බහුලීකృత කරනවා. භාවනා කරන්න ඕනේ. එතකොට අමලියකදී කරදරයකදී සාමාන්‍ය වෙලාවදී බුදු ගුණ සිහිපත් වෙන තැනට ආවනම් අපි ඒකට කියනවා සමත භාවනා වශයෙන් බුදු ගුණේ වඩනවා. ඒකේ ස්වභාවයෙන් හිතන්න එපා. උපතින්ම අපිට බුදු ගුණ මනිවි කියලා හිතන්න එපා. ඒක වෙන්නේ නැහැ. ලෝකේ හිතට එන්නේ ඔය කෙලස් තමයි. ඒ වෙනුවට බුදු ගුණේ බුදුරජාණන් අපට දීලා තියෙන්නේ මේක පුරුදු කරලා පුරුදු කරලා යම් වෙලාවක සාමාන්‍ය වෙලාවක අමලියකදී කරදරයකදී පරාජයකදී බුදුහාමුදුරුවෝ ශ්‍රීපත් වෙන දන්ට ආවොත් හැම කරදරයක්ම අමලියක්ම භාවනාවක් පාඩපත් කරගන්න පුළුවන්. ඉතින් ඒක පිළිබඳව මම හිතනවා මේ ඉන්න උගෝ දෙනකොට කතා ප්‍රවෘත්තිද තොරන් වලින්ද භක්ති ගීත වලින්ද විවිධාකාරයෙන් බුදුජානකගේ ගුණ ප්‍රකාශ කරනවා. නමුත් ඒ කොච්චර ප්‍රකාශ කරත් Taman පාවිච්චි කරන වචනවල දවස පුරා කී දවසක කී ප්‍රමාණයක කරදරයක් වෙච්චාම සරණයා යුතු තැන හිතනවා මිස කරදරයක් කරපු එක්කනට දොස් කියන තැනට අපි නොයන්ඩ අපි වෙසක් දවසක අදිෂ්ඨාන ගන්නවා කියන එක හොඳ. අනිත් දවසොත් නරක නෑ. වෙසක් දවස හොඳයි. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න පුළුවන් මේකට කියනවා සමත වශයෙන් එහෙම නැත්නම් සම්මුති ක්‍රමයේ වශයෙන් බුදු ගුණයක් අරමුණු කිරීම කියලා. ඊට පස්සේ වෙලාව ගන්න මම බලාපොරොත්තු වෙන මේ විපස්සනා වශයෙන් අපි කොහොමද භාවනා කරනකොට බුදු ගුණය ව්‍යංගාර්ථයෙන් අනියමාර්ථයෙන් සම්පූර්ණ වෙන්නේ කියලා. දැන් මේ බුදුහාමතුන්ගේ තියෙන ගුණය පෙන්වන්නේ දේ පිරිසිදු වීම නිසා පූජනීය தත්ත්වනේ. ඕක තමයි කියන්නේ කැරට් 24 රත්තරන් කියලා. කලවම් රත්තරන් වලට වැඩිය කැරට් 24 රත්තරන් හරිනේ. ඒකට කවුරක්වත් ආයේ ඉන්නේ නැහනේ මේ රත්තරන් එක රණ්ඩු කරන්න ඉන්නේ නැහනේ. කලවම් වුණොත් රණ්ඩුව තියෙනවා. පිරිසුදු රත්තරමේ චිත්තං ජම්බෝන දස්සේව කෝතං නින්දුතු මරහතෙන් කියලා දීලා තිනවා දඹ රත්තරණයක් වගේ Tamange හිත පිරිසුදු කරගත්තනම් කවුරු නම් ඒ හිතට නිග්‍රහ කරයිද කියලා කවුරුවත් බෑ. මොකද ඒක දඹ රත්තරන්. හිතන්න ජලය පාටක් නැති ගඳක් නැති හැඩයක් නැති සුවඳක් නැති වතුර තමයි වතුර කියන්නේ. ඒ වතුර බොන්නත් පුළුවන්. ටිකක් කෝපෝදන්නත් පුළුවන්. උයන්න ගන්නත් පුළුවන්. ඔපරේෂන් එකදී ගන්නත් පුළුවන්. වතුරට මොනවා හරි කලවම් වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. ඊට පස්සේ ඒක බොන්න බෑ. හොදන්න ගනි ඔපරේෂන් එකට ගන්න බෑ. වතුරට මොන දේ කලවම් වුණත් කෙලසෙනවා. ඒ නිසා වතුරේ පිරිසුදුකම කොච්චරද කියනවනම් ඔපරේෂන් වලට ගන්න ගියාම වතුරේ තියෙන සියලුම දේවල් අයින් කරනවා. ඒක පූජාර්හ රස්තුවක් වඩපත් කරනවා. පිරිසුදු වතුර කියන්නේ වඳින්න පුදන්න වටන දෙයක්. ඒ මොකද? ඒකේ අමතර කෙලෙසිච්ච සංකර වෙච්ච මොකුත් නැහැ. තඹ ටිකක් අරගන්න. තඹවල මොන්නම්ම අපිරිසුදු ද්‍රව්‍යයක් නැත්නම් 100ක් පිරිසුදු තඹන තඹ ලෝකේ වැඩියෙන්ම ගණන් ඒක තමයි. තඹ ලෝකයේ තඹ කියන ලෝහය තුල කිසිම අපද්‍රව්‍යයක් නැත්නම් විදුලි සන්නායනයේ උප්පරිම ඒක සිද්ධ වෙනවා. ඒකේ යකඩ අංශුවක් තිබ්බොත්, සිංක් අංශුවක් තිබ්බොත්, මොනම අංශුවක් තිබ්බත් ගලන විදුලි එතනදී ස්ථානීය කෝෂයක් හදලා රත් වෙලා විදුලි ධාරාව බාධා කරනවා. ඒ නිසා අපේ හිතේ මොනම දේ හරි කමන්නේ නිචිපතා හරියට කරගෙන යනවනම් හිත පිරිසුදු වෙනවා. අපේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් හැම පැත්තෙම අචාර. රූප බලනවා කියන එකේ කෙලවරක් නැහැ. වර්ණ සහ සටහන් දවසින් දවස අලුත් කර කර බලන්න. ශබ්දහනවා කියන එකේ කෙලවරක් නැහැ. දේශීය සංගීතේ, බටහිර සංගීතේ, උත්තර ಭಾರತೀಯ සංගීතේ ඔක්කොම ඊට පස්සේ ගඳ සුවඳ බලනවා කිව්වම විවිධ දේශ වලින් අපි ගඳ සුවඳ බලන කාශ්මීර දේශයේ මේමයි අරාබි දේශයේ මේමයි සිංහල දේශයේ මේමයි හැම පැත්තෙම සුවඳ ගෙනලා මේක අච්චාරු කරලා තියෙනවා. කෑම කිව්වහම දැන් හන්දියකට ගියාම ජපන් කඩ තියෙනවා, චීන කඩ තියෙනවා, සයිවර් කඩ තියෙනවා, පොල්ලතු කඩ තියෙනවා, নানা ප්‍රකාර කෑම පස්සට දෙන විල්ලුද જાති ගත්තාම කොට්ට මෙට්ට ඇඳ ඇතුලේ වාහන කිලෝරක් නැහැ. ඉතින් මේ ඔක්කොගෙම කෙලස් වෙනවා මේ ඔක්කොගෙම ආත්‍ත්‍ය වෙනවා මේ ඔක්කොගෙම අසහනෙ වෙනවා. පුළුවන් තරම් සරල පුළුවන් තරම් නිහතමානී පුළුවන් තරම් අල්පේච්ච ජීවිතයක් ගත කරන මිනිසෙකුගේ ජීවිතය ගැන හිතනද ඒ මිනිසයා ජීවත් වෙන්නේ කැලේ. කැලේ වර්ණ సంతහන සටහන් සහ වර්ණ කවදාක කෙලස් අවසන්. නගරේ හැතැම්මක් යනකොට තියෙන වෙලඳන් නියු ටික බලන්න ගෑනු රෙද්ද වාගෙට උස්සගෙන තමයි ඉන්නේ. ඊටු ටික නැමිලා බලපුවම පේන්න. ඔන්න අපේ අද ඇති කරලා තියෙන සමාධිය. ඉතින් කවුරුත් ඇඩ්වර්ටයිස්මන්ට් ළඟට යන රොළුව පාත් කරලා යන්නේ. මොකද ඉතුරු කැලේ පෙනෙයි කියලා. ඒ තරම්ම අවශ්‍යන දෙයක් අද අපි හදාගෙන තියෙනවා. සද්ද ගන්න ගියාම ඩොල්බි ක්‍රමයයි ස්ටීරියෝ සිස්ටම් එකයි මොනෝ සිස්ටම් එකයි අද තියෙන ක්‍රමයට මේ ළඟදී මම දන්නේ නැහැ මේව ප්‍රකාශ කරන එක හොඳ නරකද කියලා මේ සංගීතය අහන්න කියලා එන කෝච්චියට බැනලා තියනවා කියලා ආරංචියක් ආවා කියලා ළමයි දෙන්නේ කෝච්චි සද්ද ඇහෙන්නේ නැහැ එක දවසක් මේ ඇක්සිඩන්ට් එකක් වෙලා ඇතෙක් යට කරගෙන ගිහිල්ලා ඉතින් ඩ්‍රයිවර්ගෙන් ඇහුවලු මොකද කියලා දැක්කේ නැහැ කියලා ඉතින් ආලියා හිටියනම් මොනවද කියයි? යකෝ දැන් මම නම් දැක්කේ නෑ කූඹියෙක් එහෙම. ඉතින් අපි ඉන්නේ නිටතරම ශබ්දවලින් මොකකින් හරි අවශ්‍යගෙන ජීවත් වෙන්නේ. සුවඳ જાති. ඔය ප්‍රසිද්ධ කඩේකට ගිහිල්ලා මේ මිලිලීටර් දෙකක් කණ්ඩ අහන්න බෑන්ඩ ඔය සෙන්ට් જાතියක් කොච්චර ගණන්ද කියලා. ඒ වැඩේ වැඩේ වැඩ කඩේ වැඩ කරන කෙල්ල යනකොට security එක හැමදාම check කරනවලු බෑග් එක. ඉතින් පුංචි කුප්පියක් උස්සගෙන ගියොත් මාසික පඩියට වැඩි හපා. මොකද ඒ තරම් ඒක අපි ගෙවනවා. සුවඳ જાති වලට රස જાති වලට පහසට මේ සංකර භාවය වැඩි වෙන්න වැඩි වෙන්න අරහං ගුණයෙන් අපි ඈත් වෙනවා පිවිතුරු ගුණයෙන් අපි ඈත් වෙනවා නිර්මල ගතියෙන් ඈත් වෙනවා කෙලස් වැඩෙනවා නිර්මල වෙන්න වෙන්න ඉච්ඡාම් ජීවිතය අවශ්‍යතාවය නිසා අපි දේවල් පාවිච්චි කරන්න කරන්න අපි ඊට කියනවා තපස් ජීවිතය භ්‍රමචර්ය ජීවිතය මේක තමයි බුදුරජාණන් අපිට දුන්නේ මයි ළඟට එන්න ඕනේ නම් බුදුරජාණන්සේගේ ගුණයක් ලකින්න ඕනේ නම් උන්වහන්සේ බැස්සේ අම්මාකාරයකටද මේ සම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගාවලින් ඒකලා හිඟමනට ඒකලා කිව්වා මේට වැඩි සපක් ලෝකේ ඇත්තේ නැහැ කියලා. ඒ දේ කරන්නේ නැතුව එහෙම නැත්නම් මේ කය වචනය කියන මේ දෙකේ සංකර භාව අඩු කරන්නේ නැතුව අපි අරහං අරහං අරහං අරහං කිව්වට හිත විතරක් එක ගුණයක හිතී කියලා හිතන්න අමාරුයි. ඒක නිසා අපි ඉතින් යනකොට මේ සුදු අඳිනකම දෙයට මතක තියාගන්න මුළු ලෝකෙම පන්සල් චාන්ද සුදු අඳින්න ලංකාව විතරයි. බුරිමෙට ගියා නම් උප්පරිම ලස්සන ඒවා තමයි ඇඳගෙන යන්නේ පන්සල්. කවදාකවත් සුදු ඇඳීමක් නැහැ. තායිලන්තේ තියෙනවා උපාසක අම්මලා සිල් සමාදන් වෙච්ච ඇත්තෝ අපේ ලංකාව වගේ සිල් රැදී අඳින ගතියක් තියෙනවා. මේ පන්සල් යන මේ සුදු අතක් අඳිනවා කියන එකේ නැත්නම් මේ මල් ටිකක් අරගෙන යනවායි කියන එකේ ඒක ඔක්කොම ලෝකේ තියෙන సౌందර්යය තියෙන හැබැයි බොහොම ස්වභාවිකයි. ඒව කරපු කෙනාට විතරයි පුළුවන් වෙන්නේ නිර්මල් භාවයක් නැත්නම් නික්ලේශී භාවයක් තම් පූජාවේ බුදුජාන් වහන්සේ ළඟට යන්න පුළුවන් ගතියක් ඇති කළා කියලා. ඒ නිසා මේ බුදු ගුණයෙහි බුදුහාමරංගේ නිර්මල ගුණයෙහි කලවම් නැති ගතියේ හිත චිත්තක්ෂණ පවත්තන ගතියට අපි කියනවා සමතවසයේ බුද්ධානුසතිය වැඩි වීම කියලා. සමත භාවනා කියන්නේ බුදු ගුණය කියන සංකල්පය අරගෙන බුදු ගුණේ අපි අරහං ගුණයට පුංචි කරලා අරහං අරහං අරහං අරහං කියලා හිත නැවත නැවත යෙදෙනකොට වෙන කිසිම දෙයකට කලවම් නොවි අරහං ගුණයේම හිත හිටිනවනම් අරහං ගුණය කියලා කියන්නේ සංකල්පයක් ඒ කියනවා සමත වශයෙන් භාවනා කරනවා කියලා. මේකෙදි විපස්සනා වශයෙන් කරනවායි කියලා කියන්නේ මම වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බවෙහි හිත පිරිසුදු කරනවා. වෙන කිසි තැනකට හිත යන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන එකේ හිත පිරිසුදු කරනකොට මේ අරමුණයි බුදු ගුණ කියන අරමුණේ වෙනස බුදු ගුණය සංකල්පයක් මම මේ වාඩි වෙලා ඉන්නවා කියන එක ප්‍රත්‍යක්ෂයි. මේ විදිහට තමයි සමත භාවනා විදර්ශනා භාවනා දෙක වෙන් වෙන්නේ සංකල්පයක් මත සම්මුතියක් මත නැවත නැවත හිත යොදවන භාවනාවට කියනවා සමත භාවනා කියලා. අද්දකිය හැකි වර්තමානයේ අස්පනා පිට අද්දකිය හැකි ආරමුණක හිත පැවැත්වීමද කියනවා විපස්සනා භාවනාව කියලා. එතකොට බුදු ගුණය කියන සංකල්පයේ හිත පැවැත්widetildeොත් දිගින් දිගට දිගින් දිගට ඒ අරහං ගුණයේම හිත පවතිනවනම් ඒකත් කියනවා සමත වශයෙන් බුද්ධානුස්සතිය වඩනවා. මොහොත් බුදුරජාණන් වහන්සේ චතුරාර්යක භාවනා කරාට පස්සේ අරහත්ත්වයට දක්වා යන භාවනා ක්‍රමයක් කියලා දෙනකොට ඉස්සල්ලාම කියන්නේ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිශීදති පල්ලංක. පළඟ බඳ වාඩි වෙයි. පළඟ බඳ වාඩිච්ච බව දන්නවනම් ප්‍රත්‍යක්ෂ කළ හැකි මේ අරමුණේ හිත පවත්තන එක අපි කියනවා සති මාත්‍රාව. ඒ සති මාත්‍රාව එන්නේ නැහැ මානසික අසහනෙ තියෙන කෙනෙකුට. සති මාත්‍රාව එන්නේ නැහැ අධික වේදනාවේ ඉන්න කෙනෙකුට. එනිසා අපි භාවනාවට කියනවා වේදනට්ට වෙන්නත් බෑ මානසික අසහන තියෙන්නත් බෑ. ඒ කෙනාට කියන්න පුළුවන් මම භාවනාවට සුදුස්සෙද්ද නැද්ද කියන්න කොයි වෙලාවක හෝ හොඳට පටලව සම්මිතකව වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න බවට හිත ගිහිල්ලා ඒ බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. උරගා බල කියන්න පුළුවන් නම් එයා භාවනාවට සුදුසු. ඒ සුදුසුකම දෙන්නේ ග්‍රාමීය ග්‍රාම සේවක මහත්තයා නෙවෙයි. පොලිසිය ලොක්කත් නෙවෙයි. තමයි. මේ ජීවිතේ මම දැකලා තියෙනවා අනන්ත අප්‍රමාණ මිනිස්යෝ ගානක් කවම කවදාකවත් එක චිත්තක්ෂණයකවත් වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්නේ නැහැ. ඇවිදිනකොට ඇවිදින බව දන්නේ නැහැ. අවුරුදු 120 ජීවත් වෙනවා. එක චිත්තක්ෂණයකවත් වර්තමානයේ හිත නැහැ. ඉතින් එහෙම කෙනාට කියන්න තියෙන්නේ මේ මිනිස්යා මේ ප්‍රපංචගත ජීවිතයක් ගත කරනවා කිසිම දවසක වර්තමානයේ නැහැ. මේ ප්‍රපංච බහුලයේ ගත කරන ජීවිතයේට පపంచාබි රතෝ මගෝ කියලා බුදුරජාණන් සඳහන් කර තියෙන මේ කල්පනාවේ අතීතනාගතයේ අරයමයාගෙන අතන මෙතනම ගත කරමින් අවුරුදු ගාණක් ජීවත් වෙන මනුස්සගේ ජීවිතේ මුර්ගයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මුර්ගයි ජීවිතේ තිරසනාගෙත් කිසි වෙනසක් නැහැ. ආර්යයන් වහන්සේ නිප්පපංච රතෝ නිෂ්පපංච තියෙන මයි හිත තියෙන මේකේ කියලා දානවා. ඒක සමානට බුදුහාමුදුරන්ගේ අරහන් ගුණේ වෙන්න පුළුවන් නැත්නම් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන ඒ ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ වෙන්න පුළුවන්. ආන්න මේ දෙකේ වෙනසෙදී මේ මහාසී භාවනා ක්‍රමය විපස්සනා භාවනා ක්‍රමය කලින් බුද්ධහනුස්සති භාවනා කළ සමත වඩලා තිබුණත් නැත. යම් කිසි කෙනෙකුට වාඩි වෙලා ඉන්න වෙලාවේදී මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක දන්නවනම් එයාට කියනවා බුද්ධාංශනයයි කියලා බය වෙන්න එපා මේක හොඳ සාහිතිකයක්. මේකෙන්ම තමයි භාවනාවට සුදුසුෙක් බාටපත් වෙන්නේ. එක චිත්තක්ෂණයක හෝ මම දැන් මෙතන ඉන්න බව දැනගන්න ඒක ලොකු දෙයක් කරලා බලන්න කරන්න පුළුවන් නම් බුද්ධානුස්සතිය නිකරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ මේකම එකම අරමුණක හිත නිර්මලව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා කරන ප්‍රයත්නයක් නිසා මේකෙන්ම සාතිකයක් ගන්නදී කියන බුද්ධානුස්සතිය කරලා සුසුකම් ලබන්න අවශ්‍යතාවයක් නැහැ පූර්ව කෘත්‍යයක් අවශ්‍යතාවයක් නැහැ දැන් උත්සාහ කරන්න කියනවා මේ ඉන්න ඉරියව්වේ චිත්තක්ෂණ බොහෝ ගණනක් සිටීම සඳහා නැත්නම් මේ නිර්මල කරගත් පිවිතුරු කරගත්ත නික්ලේශී කරගත්ත මේ කය තමගේ ക്ഷേම භූමිය වශයෙන් සලකලා කර්මස්ථානයේ වශයෙන් සලකලා සති නිමිත්ත වශයෙන් සලකලා අප්‍රමාදී වීමට දෙයක් වශයෙන් සලකලා කොච්චර ප්‍රමාණයක් මම මෙතන ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්ද ඒ තාක් අර පිවිතුරු කමම අරහන් ගුණේ ලැබෙන පිවිතුරුකම වගේම පිරිසුදුකමක් ලැබෙනවා. ඉතින් මේක වැඩි වැඩියෙන් කරන්න කරන්න තමන්ගේ කායත් එක තමන් සුහද වෙනවා. තමන්ගේ කායත් එක්ක වැඩි වෙලා ඉන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. ඒ ඉන්නෙන් වැඩි වෙන්න වැඩි වෙන්න බුද්ධානුස්සතිය වඩනවා වගේම කයෙහි හිත පවත්තන හැම වෙලාවකම ආතතියක් එන්නෙත් නෑ අසහනයක් එන්නෙත් නෑ රාග ద్వේෂ මෝහ එන්නෙත් නෑ ඒක නිසා අපිට මේ හම්බෙලා තියෙන මේ manussකය දේවාලයක් වගේ, කෝවිලක් වගේ, බුදු ගෙයක් වගේ, පූජාසනයක් වගේ. බුදුහාමුදුරුව එක්ක ඉඳ හම්බ වෙච්ච තානාපති කෙනෙක් වගේ. කල්පනා කරලා බලන්න අපි දවසේ කොච්චර පොඩ්ඩද ජීවිතේ කොච්චර පොඩ්ඩද මේ කයත් එක්ක ඉන්නේ කියලා. මේ කය කියන එක එක හිතියට අපි ඉන්නේ අරයාගේ කයත් එක්ක මෙයාගේ කයත් එක්ක අතනත් එක්ක මෙතනත් එක්ක උදෙත් එක්ක රැත් එක්ක මිසක වර්තමානත් එක්ක නෙවෙයි. ඉතින් ඒක නිසා විපස්සනා භාවනා කරන කෙනත් ඒ තමන්ගේ කයෙහි එන්නේ කය ඇතුලේ තියෙන ආශ්වාස ප්‍රශ්වාසෙයි පිම්බීමේ ඇකිලිමේ ආදී අපි අර උදේ මතක් කරගත්ත විදිහට දන්න අරමුණක බොහෝ වෙලා හිත පවතිනකොට ඒ අරමුණෙන් මිස පිට හිත කෙලෙසෙන්නේ නැති නිසා එන ගතියටත් නිර්මල ගතිය කියලා කියනවා. නික්ලේශී ගතිය කියලා කියනවා. ඒක දඹ රත්තක්. ඒක 100%ක්ම තඹ හැදුවගත්තා වගේ. 100%ක්ම පිරිසුදු ජලය වගේ මෙන්න මේක යන්න යන්න තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ලෝකේ කොච්චර කෙලෙස් තිබුණත් ඒවා තියෙන හතියක් තියෙන අතීතය අනාගතය විතරයි වර්තමානයේ කිසිම කෙලෙසයක් නැහැ. ලෝකේ තියෙන හරියක් කෙලස් තියෙන්නේ අර යමයා ගැන මිසක් මගේ කයේ නැහැ. ලෝකේ තියෙන හරියක් කෙලස් තියෙන්නේ අතන මෙතන මිසක් මෙතන නැහැ. ඒ නිසා මෙච්චර නිර්මල තනක් මම දැන් මෙතන කියන එක තියෙද්දී අපි මේ මගේම කියාගන්න මේ හිතේ තියෙන කඩප්පුලි නොකෑමන දහපතුරා පට්ටවතුරු ගතිය නිසා කොච්චර පොඩ්ඩද මම දැන් මෙතන ඉන්නේ කියලා බලන්න. ඒක වැත්තක දාන්නකෝ. අපි වැඳලා කිව්වත් මට මගේ හිත මේ සියලු ගුණ දෙන්නා වූ බුදු ගුණයට හා සමාන වූ බුද්ධානුස්සතිය වගේ වෙන මේ මම දැන් මෙතන හිටපන් අනේ කියලා යාප්පු උනත් කොච්චර අමාරුද කියලා බලන්න මේක ඇඟට නොකදෙනි පැදුරටත් නොකිය අතීතයට යන හැටි අනාගතයට යන හැටි අරයා මෙයා ගැන හිතන හැටි අතන හිතන හැටි එතකොට පේනවාද හිතන්න පුළුවන්ද මේ හිත හොයන්නේ සුභ සිද්ධියක් හෝ අත්කුසලයක් හෝ අර්ථ සිද්ධියක් නෙවෙයි කෙලෙස්මයි. පිවිතුරුකම මෙච්චර gedara තියේදී නන්නත්තර වෙනවා ඒකල් ඉවර වෙලා ඒ නන්නත්තර උනේ ආර්යයක් ඇස්ස නිසා අතන වැස්ස නිසා අර ආණ්ඩුව නිසා නැත්නම් අල්ලපොද පරට්ටි නිසා කියලා අපි අනම්මන කතා කතා කරාට තමන්ගේ තියෙන නොකෑමනා දහපතුරා පට්ටපඳුර ගතිය වෙසක් දවසේ තීපත් කරන එක පවද්ද පිනක්ද කියලා නම් මට තේරෙන්නේ නැහැ මෙච්චර ලස්සන මේ පදනම දීපු බුදුහාමුදුරුව උප්පත්තියත් එක්ක අපිට හම්බෙච්ච මේ වර්තමාන චිත්තක්ෂණය බුද්ධහනුස්සතිය වඩනකොට තියෙන ඔක්කොම ආනිසංස ටික තියෙනවා ඊටත් වැඩි ටිකක් තියෙනවා කියන්න පුළුවන් මොකද මේක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් මේක නිවනට යොමු වෙන එකක් ඉතින් ඒ නිසා විපස්සනා භාවනාවට කමටහන් දෙනකොට හැම කෙනාම කියනවා අනේ මේ ස්වාමීන් වහන්සේ කවදාකවත් මේ බුද්ධානුස්සතිය කියලා දෙන්නේ නැහැ මෛත්‍රිය උගන්වන්නේ නැහැ අසුභය උගන්වන්නේ නැහැ මරණානුසතිය උගන්වන්නේ නැහැ. කෙලින්ම විපස්සනා කරන්න කියනවා. ඉතින් පුළුවන් ද බැරිද දන්නේ අපිට එහෙම ගැඹුරු වතුරේ පීනන්න බෑ. අපිට මේ තුනී වතුරේ පොඩ්ඩක් පීනලා කියලා දෙන්න. ඉතින් මං කියන වර්තමාන මොහොතේ හිත තියන්න පුළුවන් නම් ඒ සුදුසුයි. ආය බුද්ධානුසතිය කරන්න ඕනකම නැහැ. කෙලින්ම ගැඹුරුම තැන තල්ලු කරනවා නැත්නම් මරන නැත්නම් මැරිය පුළුවන් නම් බුදුවයි. ඉතින් ළමා වැඩ කරන්න ඕන කට්ටියට මම ළමා වැඩ කියන එකෙන් පහත් කළ සලකනවා නෙවෙයි කිසිම බාධාවක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න බුද්ධානුස්සතිය ගන්න මේ බුදු ගුණේ සංකල්පය. මේ මේ විපස්සනාට ගන්න ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාව තමයි නිවන් මාර්ගයේ දක්වා යන මාවතේ පළවෙනිම කඩයිමට පෙන්ලා තියෙනවා. අපි ඊයේ සිනසුරාදා නිසන්වනේදී උදේ තිබ්බ අපේ ධර්ම සාකච්ඡාව. මේ ධර්ම සාකච්ඡාවදී ගත්තේ සාමාන්‍ය බල සූත්‍රයේ කොටසක් දවසේ මාත්‍රකාව වශයෙන්. මේ සාමාන්‍ය බල සූත්‍රයේ කොටස හරියටම යම් කිසි කෙනෙක් ගිහිගේ පැත්තක දාලා විවේක ස්ථානයකට ගිහිල්ලා හිත එකලස් කරන්න උත්සාහ කරන වෙලාවකට සරුවචන් වහන්සේ ඒක අජාසත් රජුරවන්ට උපා උදාහරණයක් වශයෙන් පෙන්නනවා. ඒ කතාවේ තියෙන්නේ ඔයාලට අවශ්‍ය නම් බලන්න දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ කොටස බුදුජානකසේ සඳහන් කරනවා යම් කිසි කපුවෙක් කියන වචනේ පාවිච්චි කරන්නේ කියන්නේ නාවන වෙලාවෙත් දැන් එහා පැත්තේ සංඝයා වංශලා අද මම හිතන්නේ 10 15ක් නෑව මාත් නෑව. ඒ නාන වෙලාවේදී ඒකොල්ල මේ මැටි වගේක් ගෙනල්ලා හොඳට මේ කුඩු කරනවා. උඹස් මැටි චිකහ ඊට පස්සේ ඔය කොහොඹ වගේ දේවල් දාලා ඔක්කොම මුළු ඇඟ පුරාම ගානවා. ගාලිවරලා මේ මසාජ් කරනවා. ඒක මම හිතන්නේ කාන්තාවන්ට කරන එකක් නෑ මෙතන ඉන්න කට්ටිය ආහමතුරු කෙනෙක් වුණොත් නම් කරයි. ඒ ඒක කරන පැවිදි වෙනකොටම ඉස්ලාම ඉසබාබු දවසේ ගිහි ගඳ යන්න කියලා ගොමයි මැටි උදට කලවම් කරලා මුළු ඇඟ පුරාම ගන්නවා. ඉසබාබු ගම ඔක්කොම තුවාල වෙලා තියෙදි ගන්නව නැත්නම් ගිහි ගඳ හිටිනවා. හැබැයි සමහරුන්ට පැවිදුණත් ඒ ගිහි ගඳ හිටිනවා. කොහොම හරි මෙතෙන්දි ගන්නකොට බුදුහාමුදුර කියන මේ ඒ මැටි ගාන කපුවා ඉස්සල්ලා දවසේ මැටි ටික අරගෙන හොඳට වතුරේ පොගවලා ඒක ගුලියක් හදලා තියලා තියෙනවා තැම්බෙන්න. ඒ තැම්බෙන්න මැටි ඇනුවට පස්සේ ඒකේ මැටි කොට හැම ක්ෂණයක් අංශුවක් පාස වතුර විහිදෙනවා වැක්කෙරෙන්නේ ගුලිය හැදිලා තියෙනවා. අපි ඉන්දියාප්පන් හදන්න පිටි කලවම් කරන්නේ පිටිගුලිය හදන්නේ. එතකොට හැම තැනම යන්න එපා පිටි අමු වෙන්න බෑ. හොඳට තැඹිලා තියෙන්න ඕනේ. අන්නේ වගේ හදලා තියෙනවා හෙට උදේ අඹරන්න. අන්නේ හදපු පිටු මැටි පිටක හැම අංශුවක් පාසාම ජලය කොහොමද පැතිරලා තියෙන්නේ? වැగిරෙන්නේ නැතුව, මදි වෙන්නේ නැතුව අන්නේ වගේ ඉඳගත්තට පස්සේ මුළු ශරීරයම Tamanට සතියෙන් පෙඟිලා යනවනම් ඒක තමයි පැවිද්දේ තියෙන පළවෙනිම ඵලය. යම් කිසි කෙනෙක් වාඩි වෙලා භාවනා කරනකොට මේ බුද්ධානුස්සති නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ පරියන්ක බහන. ඉඳගෙන ඉන්නකොට Tamanට සම්පූර්ණ මුළු කයම පැටහීමක් එනවනම් හැම ශෛලියක් පාසාම එයා ඉන්න බවට මොකද්දෝ සංඥාවක් එනවා. ඒ වගේ මට නිින්ද ගිල්ලා නැති බවට හැම ශෛලකින්ම සංඥාවක් එනවා. ඒ වගේ මම අතීතය අනාගතය නෙවෙයි ඉන්නේ මෙතනමයි කියන සංඥාවක් තියෙනවා. මෙන්න මේ සංඥා මුළු කය පුරා විහිදලා ගිහිල්ලා තියෙනවනම් මුත්‍රාඥාන්සේ සඳහන් කළා තියෙනවා මෙතෙක් මම කතා කරපු හැම පැවිදි ඵලයකටම වැඩිය ශ්‍රමණ ඵලයකටම වැඩිය මේ කය පිළිබඳව දන්න දැනිල්ල උත්තමයි. අපි කොයි වෙලාවේද කයත් එක්ක මේ විදිහට ඉන්නේ. අපිට හිතෙන්නේ මේට වැඩිය ගොඩාක් පිංසිත් වෙනවා දඹදිව කිව්වොත් කියලා. අපිට හිතනවා මේට වැඩිය ගොඩාක් පිංසිත් වේ කටින පිටුවක් පූජා කෙරුවොත් කියලා. අපිට හිතන මේක ගොඩාක් පිං සිද්ධ වෙයි බෝධින් වහන්සේ වටේ කැරක් කැරක හිටියොත් කියලා. ඒව පිං නැතිව නෙවෙයි. ඒ මොකක්කත්ම නැතුව කළ හැකි මේතා උතුම්. මේ කයෙහි චිත්තක්ෂණ කීපයක් පිවිතුරව පවත්වන්න පුළුවන් ගතිය කාට හරි තියෙනවනම් ඒක නාට තේරේ බුදුහාමුදුරන්ගේ අරහං ගුණේ නික්ලේශීව මිශ්‍ර වෙන්නේ නැතුව දිගට පවත්වනා වගේම කයේ පවත්වනකොට ඊටත් වඩා අරහත්ත්වයට දක්වා යන පාරක් ගමන් කරනවා අන්න ඒක වඩන කෙනාට තේරෙනවා මිතෙන් දෙන්න බෑ බුද්ධානුසුති නැති කෙනා බුද්ධානුසුති තියෙන කෙනාට විතරයි මිතෙන් එන්න පුළුවන් ඉතින් මිතෙන් ආවට පස්සේ ආයෙ ගිහලා බුද්ධානුසුති පුළුවන් දෙයක් බැරිද කියලා අහන්න යන්න එපා මේක දන්නවනම් මේ වෙනකොට බුද්ධානුසුති සිද්ධ වෙලා ඉවරයි නැත්තම් බුද්ධානුසුති සිද්ධ වෙන්නේ කෘත්‍ය සිද්ධ වෙලා ඉවරයි දැන් මේ සත්‍ය දිගට නික්ලේශීව අතීතෙන් අනාගතෙන් කලවන්න නොවි අරයගෙන් මෙයා ගැන කල්පනාවෙන් කලවන්න නොවි මෙතනින් පිට යන්න නැතුව කලවන්න නොවි පවත්වන්න පුළුවන් නම් ඒකේ නා එතකොට සමත භාවනාවෙන් බුද්ධානුස්සති වර්ණ වගේම ආනිසංස ලබන අතර ඒ හැම චිත්තක්ෂණයම අරියත් මාර්ගයේ දක්වා වෙන භාවනා ක්‍රමයකට යක් මේක පුරුදු කෙරුවයි කියලා හිතනද යම් කිසි කෙනෙක් මේ කයේ හිත පැවැත්වීම හරිය වටින දෙයක් කියලා හිතාගත්තයි කියලා එයා සක්මනට ගියයි කියලා හිතනවා සක්මණ යනකොට එයා දන්නවා මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම ඇවිදිනවායි කියලා. එතකොට එයා දන්නවා ඇවිදින බවට හැම චිත්තක්ෂණයකම ලකුණු පෙන්නනවා. ඉඳගෙන ඉන්නකොට මේ ශෛලයක් ශෛලයක් පාසා මැරෙලා නැති බවට ලකුණක් තියෙනවා වගේ ඇවිදින කොටත් පේනවා. මෙන්න මේ ඇවිදින බව දන්නවනම් ඉඳගෙන නෙවෙයි බව දන්නවනම් අපි කියනවා එතකොට මේ ඇවිදින කයෙහි ඇවිදින ඉරියව්වේ සතිය පිහිටියයි කියලා. අපි හිතමු අපිට සද්දකට හිත පිට ගියයි කියලා. එහෙම නැත්නම් රූපයකට හිත පිට ගියයි කියලා. ඒකට එයා දන්නා මගේ ගෝචර භූමියෙන් හිත පිට පැන්නා. මට ඊගාට පිරිසුදු කරගන්න තියෙන නැවත කයට හිත ගන්නෙක් නැහැ. යම් කිසි කෙනෙකුට මේ වගේ මගේ හිත දැන් තියෙන ගෝචර භූමියේ නෙවෙයි ආරක්ෂක ස්ථානික නෙවෙයි මම මුලා වෙලා හැබැයි මම දන්නවා ආරක්ෂක ස්ථානේ මොකද්ද කියලා මම දන්නවා පාරට ගත්තට පස්සේ කොහෙද හිත තියන්න ඕන කියලා දන්නවනම් සක්මන් කරද්දී වුණත් නිවන් දැක්කා වගේ. මම මේක ආයෙත් කියනවා මොකද මේක කවුරක්වත් අදහන්නේ නැති නිසා. අපි සක්මන් කරගෙන ඉන්නකොට මගේ හිත යනවා රූපයකට කියලා හිතන්න. ගියාට පස්සේ මම දන්නවා මම ආවේ මෙතන මේ සක්මන් මළුවේ සක්මන් කරන්න මිසක් රූප බලන්න නෙවෙයි. නමුත් මේ පැදුරටත් නොකෑ ගිහිල්ලානේ දැන්. හැබැයි මම කරන්න ඕනේ මොකද්ද නැවත හිත ගිහිල්ලා මම කලබල වෙන්නේ නැතුව පශ්චාත්තාප නොවි පයේ හිත පිටවන්න ඕනේ කියලා කිසි කෙනෙකුගේ උපදේශ නැතුව Tamanටම වැටහුණා නම් කයේ ආපහු නැවත හිත පිටවන්න අපිට කිසිම බාධාවකුත් නැහැ. පිහිටවපු ගමන් Tamanට තේරෙනවා මේ තමයි බුදුහාමුදුරුව කියන්නේ. අසරණ වෙච්ච හිත, අනාථ වෙච්ච හිත සසරණ වෙනවා, නාථ වෙනවා. මොකේද නාථ වෙන්නේ Tamanගේ කය. එනිසා කොහේ හිත පිට යන්නත් පුළුවන් ඒක ගැන කලබල වෙන්න එපා. කොහේ ගියත් ඇවිල්ලා නතර කළ යුතු නැංගුරන් ලෑයතු වරායද මොකද්ද කියලා දන්නවනම්, ക്ഷേම භූමිය මොකද්ද කියලා දන්නවනම්, අරමුණ මොකද්ද කියලා දන්නවනම් සති අරමුණ මොකද්ද කියලා දන්නවනම් උන් දැන් නිවන් දැක්කා වගේ තමයි. ඕනම කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න පුළුවන් හිත පිට ගියාට නැවත Taman ඉන්න ඉරියව්වට හිත ගැනීමේ හැකියාව අපෙන් දුරවන් කරන්න කිසිම කෙලෙසයකට බෑ. සතියේ සෑම කෙලෙසයකට වැඩිය බලවත්. මේක දන්නේ නැත්තම් ඉතින් කමඨාන සුද්ධ වෙලා නැහැ. ඉතින් එයා රූප වලට බයි. ශබ්ද වලට බයි. අර මනස මේ මනස මෙහෙම කරයි කියලා. ඒක නෙවෙයි අපිට තියෙන්නේ කලඹිච්ච හිත නැවත ගෙනල්ලා. මේ කයෙහි පිහිට වීම සඳහා බුදු කෙනෙක්ම ඉන්න ඕන කියනවනේ මේක කියලා දෙන්න. ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සරල කාරණේ අපිට කියලා දෙන්න සර්වඥතා ඥාණයම අවශ්‍යයි. බුදු කෙනෙක්ම ඕනේ. හැබැයි කෙරුවට පස්සේ බලන්න කිසිම කෙනෙක්ගේ සහයෝගය නැතුව අපිට ගන්න පුළුවන්. අන්න ඒක තමයි බුද්ධානුස්සති භාවනාවේ විපස්සනා පැත්තේ තියෙන අරුමේ ඊට පස්සේ අද අපි ධර්ම සාකච්ඡා කරනකොට මතක් වුණා මේ ආලෝකයක් හිතට බෙනිච්චාම අපි මොකද්ද කරන්න ඕනේ හිතේ කය යටපැත්ත නැතුණාම අපි මොකද්ද කරන්න ඕනේ පා වෙනා වගේ දැනෙච්චාම මොකද්ද කරන්න ඕනේ මොනවාක්වත් නැති වෙච්චාම මොකද්ද කරන්න ඕනේ ආපහු Taman හිතුව අරමුණට ගන්න පුළුවන් නම් භාවනා කිසි වැරද්දක් කළා නෑ ඒ පඬිත සොයනිතන අපවත්තලා බොහොම සුළු කාලයක් උන්වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් මේ කය නැති වුණා ආනපනෙ නැති වුණා ඉතින් ආය කොහෙද සතිය පිරන දැකයි නැහැ සතිය පිටන කයේ දැන් කය නැහැ නමුත් එයා දන්නවනම් මම කයේ තමයි පිටාන්තර මේ කය නැති උනේත් භාවනාවෙමයි ඒ නිසා මට බය වෙන්න දෙයක් නැහැ මම ඉන්නේ සතිය කියලා දන්නවනම් එයාට ආය කය පිහිටවන්න ඕනේ නැහැ ඒ දැනීම හරහම සැක නැතුව දැන ගැනීම හරහම අතිමොක්කේ හරහම යාට තේරෙන පටන් ගන්නවා අරමුණක් ඇතුවත් සතිය පිහිටන්න පුළුවන් අරමුණක් නැතුවත් සතිය පිහිටන්න පුළුවන් ආන්න එහෙම ගිහිල්ලා කවදා හෝ අරමුණක් හරහා ගිහිල්ලා අරමුණ ගෙවම් කරලා අරමුණ නැති තැන සතිය පිහිටුම් වෙලාවේ සැකහැර දැනගන්න පුළුවන් නම් විශ්වාසයෙන් ගන්න පුළුවන් නම් ආත්ම විශ්වාසයක් තියෙනවා නම් ඒ කෙනාට මාර්යා ඒ කෙනා පිළිබඳව නටන්න ගියාම මාර්යා මෝහණයටපත් වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. මාර ප්‍රමෝහණං මේ මනුස්සයා මේ කය නැති උනායි කියලා සැකයක් නැහැ. සැක තියනවා කරලා කරලා නැතුණාට පස්සේ මායාවක් මෝහණය කරන්න පුළුවන්. ඒක නිසා බුදුගුණ කතා කරනකොට දෙවිතියක් තියෙන බව මතක තියාගන්න බුදුරජාණන්සේගේ අරහං ආදී නවාරාදී බුදුගුණ වල නැවත නැවත හිත ඇතිල්ලීම කාන්දමක යකඩයක් අතුල්ලන්න වගේ එක භාවනාවක්. අනිතික තමන්ගේ ඉරියව්වේ සක්මණේ හෝ පරියංකේ හෝ ආනපනේ හෝ දිගට හිත පවත්නවනම් ඒහා සමාන නැත ඊටත් වැඩිය ගුණ සිද්ධ වෙනවා. ඒ නිසා මේ ක්‍රම දෙකකට මේ එකම ආනිසංසය ලබා ගන්න පුළුවන් බව අපිට ලැබුණේ බුද්ධ ජාතියෙන් පස්සේ. ඉස්සර තිබිලා තියෙන අපෙන් ඒක ගිලිහිලා තියෙනවා. දැන් ඒ නිසා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට ආනාපානෙ හිත පීටන්න පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත පිහිටවන්න පුළුවන් සක්මණේ පිහිටවන්න පුළුවන් නම් එයා ආයෙ සැකකරන්න නරකයි අනේ මම බුද්ධාංශය කරපු ටික පාඩුවට හිටියද මෛත්‍රී භාවනා නොකරපු පාඩුවට හිටියද කියන්න ඕනේ එයා දැනගන්න ඕනේ මෙතන හිත පිහිටවන්න පුළුවන් කියලා කියන්නේ අර ඔක්කොම ඉක්මවලා ගිය තත්ත්වයක් ඒ නිසා සැක නොකර මෙහිම හිත පැවැත්වීම කරන්න ගියොත් මං හිතනවා ඒක බුදු ගුණේ හිත පිහිටවන්නට වැඩිය වෙසක් පණිවිඩයක් වෙයි කියලා සියලු දිනාට මේ වෙසක් පණිවිඩයේ පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද බණ මෙතනින් නැත කරනවා සියලු දිනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා මම හිතන්නේ අපි උදේ කල් දාපු වැඩක් ඉතුරුලා තියෙනවා තා ප්‍රශ්න ටිකක් තියෙනවලු සාකච්ඡා කරන්න. ඉතින් කට්ටියට වෙහෙස නැත්නම් අපිට පුළුවන් තා පැය භාගයක් විතර වෙලා ගන්න. ඉතුරු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න මම ඉල්ලා ඉන්නවා. අර්ථමාන්තයෙන් හොඳයි අරණ මාතගෙන් ඉල්ලයිකම් පොඩක් ඉන්න ඕනේ. අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී මට සිත තැම්පත් කරගෙන පාදයේ එසවීම ගමන් කරවීම බිම තැබීම පැහැදිලිව වැඩි වේලාවක් කළ හැකි බව දැනේ. නමුත් පරයන්කයේදී භාවනාවේදී මට බාහිර අරමුණු පැමිණීම වැඩි. මම ගුරුවරියක් නිසාද මම සති නිමිත්තේ සිත තබා ගන්නා බොහෝ විට මම උගන්වන විෂය කරුණුම මගේ සිහියට නැගී. ආයාසයෙන් නැවත සති නිමිත්ත අල්ලා ගත්තත් වහාම විතතට යයි. කාලය තුලම මා සිදු කර ඇත්තේ ඉවතට යන සිත නැවත සිහියේ පිහිටුවා ගැනීම තකල උත්සාහයේ පමණයි. අවවාදයක් දෙනසේක්වා තෙරුවන් සරණයි. මම ඒ නිසා මේකේ අර සක්වන පැත්ත අතහැරලා ප්‍රියංක පිළිබඳව මතු කරගත්තොත් මේ කෙනාට මම විශ්වාස කරනවා අනික ඔක්කොටම වැඩිය පිටගියේ හිතක් නැවත සත්‍ය අරමුණේ තබා ගැනීම පිළිබඳ වැඩිම අත්දැකීම් සහිත කෙනා වෙන්නද. මොකද ලක්ෂ වාරයක් පිට යනවා පිට යන යන වෙලාවේ ආපහු ගෙනයි තිබීමේ පුහුණුව කරලා තියෙනවනේ. නමුත් ඒ කෙනාගේ මම අහනවා ඒ විදිහට හිත පිට යන එක නම් ඒකේ නොකෑමනා දාපදරව පටපඳු ගතියනේ. ඒක ගැන අපි කතා අනුකරමු. නැවත ගෙනත් තැබීම පිළිබඳව තමයි තියෙන සතුටක්ද නැත්නම් නැවත නැවත ගෙනත් තබන්න වීම කරදරයක් වශයෙන්ද සලකන්නේ කියන එක මට දැනගන්න ඕනේ. මගේ ප්‍රශ්නේ නැවත නැවත තමන් කළ යුතු දේ දන්නව කරලා තියෙනවා ඒ කිරීම පුළුවන් වීම සතුටක්ද එහෙම නැත්නම් මට නැවත නැවතත් ඒකේදී කරන්න වීම පිළිබඳව පශ්චාත්තාවයෙන් මේ ලියුම ලියලා තින්නේ කියලා මම කැමතියි දැනගන්න මම මේ සාකච්ඡා කරන්න ගියාම නම් හැබැයි ටිකක් වෙලා යනවා අත උස්සන බලන්න අයිතිකාර මේ මේ දෙමුකෝ ස්වාමිනාස ගොඩක් වෙලා එකම අරමුණක ඉන්න බැරිකම තමයි හිතට මේ සතුට නැත්නම් ඒක නෙමෙයි මම අහන ප්‍රශ්නේ සුවිශේෂයි. මම කියනවා මම දෙනවා විශේෂ සම්මානයක් විදිහට උපාධියක් මොකද්ද? නැවත නැවත සතිය අරමුණේ ගෙනත් තබා ගැනීම සෑහෙන ප්‍රයත්නයක් කරලා තියෙනවා. එතකොට හරිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේ පිටගියේ හිත නැවත අරමුණට ගෙනත් ලබා ගැනීම නැවත නැවත කරන්න පුළුවන් වීම සතුටට කාරණාවක් ඒක කනගාටුවට කාරණාවක් සතුටට කාරණාවක් එච්චරයි ඊට පස්සේ දිගටම සතුට වැඩේවා හිත පිට යාවා කියලා මම ප්‍රාර්ථනා කරනවා යන්න කිව්වේ නෑ තාම ඉතින් මේක පිළිබඳව අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ හිත පිට යන්නේකට හිත අරමුණේ තබා ගැනීමට අප්‍රමාදී කියනවා නම් හිත පිට යන්නට පමාව කියලා කියනවා. මම නැවතත් කියනවා හිත අරමුණේම පැවැත්වීම අප්‍රමාදී සතිය. හිත පිට අරමුණට යෑම පමාව අසතිය. මෙන්න මේ අසතියක් උණයි කියලා පශ්චාත්තාප නොවෙනවා නම් ඒක තමයි සති බලය කියලා කියන්නේ. එනේ හිත පිට යන කොච්චර දෙයක හිත පිට ගියාට පශ්චාත්තාප නොවි නැවත නැවතත් දංකාර දරුවේ තොටිල්ලෙන් එළියට පැන්නට ආයෙත් ගෙනලා තොටිල්ලේ තියෙන අම්මා කෙනෙක් වගේ කරුවට ගහන්න යන්න එපා. ඒ දරුවගේ හැටි. තොටිල්ලෙම හිටියොත් තමයි උබම්මනේ. ඒ කොන්දපන් නැති එක නිකන් විචිතපල. පණින එක හොඳ එකක්. අපේ ගෙදර හිටපු කොල්ලන්ගේ අන්තිමම එපාම කරපු එකම. ඒකට අම්මා වැඩියෙන්ම ආදරේ මට. සුද්දෙක් ඇවිල්ලා අපේ ගෙදර අම්මත් කියන අපච්චිට නෑ අනික සහෝදර සහෝදරට උන්ගේ දූ දරුවෝ 29ක් හිටියා. ඉතින් ඔක්කොම ෆොටෝ එකක් ගත්ත ගන්න බෑ රංචුව ෆොටෝ එකට කොටු කරන්න බෑ. ඒ තරම්ම තේනම. මයි ළඟ ඉඳලා අම්මා මගේ කර උඩ අත තියාගෙන ඉතියා. මේ සුද්දා කියනවා අම්මා වැඩිම ඔබට ලො කැමති. මම කිව්වා මොකද මේ මම හිතින් නෑ කිව්වදේ. අප්‍රමාදී. නෑ පරමාදී. ඒ අම්මා හරිම ආදරේ මට. මේ හිතපකාර. ඒ අම්මා ඉන්ජුයිජු කියනකොට මං එනවා. ඒක වෙනම කතාවක්. හැබැයි බලලා මේ පැත්ත බලනකොට කොහෙන් කියද හොයන්න. ඉතින් ඒ වගේ හිත පිට පනිනවයි කියලා කියන්නේ ශක්තිමත් හිනා හිත සෙල්ලක්කාර හිත ඕන දෙයකට ලැහැත්ති හිත. උට පනින්න දෙන්න. කියනකොට එනවනම් ඒක සතුට වෙන්න. එතකොට ඒක සති බලයක් වෙනවා. එතකොට තේනවා හිත මාත් එක්ක ඉන්නේ. ඌට ඕන වෙලාවක යන්න දුන්නාම හරක බැඳලා නෙවෙයි කණ්ඩ දෙන්නේ දිගේලි කරලා. ඌට මේ කියනකොට එනව ගන්නට. ඉතින් බැඳගෙන හරක් හදනවට වැඩිය දිගේලි කරලා හදන එක හරක හරියට තර වෙනවා. දිගට කරලා හතර හරක් ඕන තැනක බලන්න හරි තරයි. මොකද විවේකයෙන් ඉන්නේ. අර කියනකොට කී කරු. ඒක නිසා හොඳට මතක තියාගන්න හිත පිටි ගෑම ගැන පශ්චාත්තාපයව මාර්ගපාක්ෂිකයි කෙලෙසිය නැවත හිතට තමන් හිතන්න ගන්න පුළුවන් වීම භාවනාවක් සති බලයක් මේ ජීවිතය අපි උපදගෙන ගත්ත දෙයක්. එහෙම නැත්නම් මේ මේ RNA DNA වලින් ඇවිල්ලා සංසාර ගතියෙන් ඇවිල්ලා අම්මා අප්පා කියලා දුන්න එකක් නෙවෙයිනේ පිටිකේ හිත Taman ළඟට ගන්න එක. ඒක සමාදන් වෙන්න බැරි නම් ටොක්කක් අඳින්න වටිනවා. ඒක සමාදන් වෙන්න දන්නේ නැත්නම් හොඳට භාවනා හරියන්නේ නැහැ. මගේ තියෙන්නේ ඒ හිතට ඔළුවට හිල්ලෙන්න ටොක්කක් කරන්න කියනවා. උඹ නෙවෙයි සාත්‍රේ දන්නේ. යන්න අරපන් ආපහු අරගෙන ගෙනින්න පුළුවන් ගැන සතුට වෙන්න බලන්න මුළු ජීවිතේ මුදේ ඉඳලා හැන්ද වෙනකන් සතුටේ. තේරුණාද? හොඳයි කියමු බලන්න මොනවද තේරුණේ කියලා. දැන් ගුරුවරයෙක් වශයෙන් දැන් වචන වැරද්දුවක් ගන්න. හරියට කියන්න ඕනේ කියලා දෙන්න. හිත කොච්චර පිට ගියත් ආයෙත් එහෙම උත්සාහ කරගෙන තෙසත් නිමිත්තෙන් පවත්වා ගන්න දෙකට. ඒ උත්සාහය දැන් අරගෙන තියෙනවා. මම ඒක නෙමෙයි මතක් කරන්නේ. ඒ උත්සාහය සාර්ථක වෙන හැමතැනම පිනක් කියලා හිතා ගන්න. දක්ෂතාවයක් කියලා හිතා ගන්න. කුසලයක් කියලා හිතා ගන්න. සතිබලයක් කියලා හිතා ගන්න. එතකොට පශ්චාත්තාපේනට වැඩිය දිනන්න අවස්ථාව වැඩි. ඔන්න ওই ටික පන්ති ළමයට එකෙකුට කියලා දෙන්න. එකෙකුට මං කියන්නේ මේ ගුරුවරු වගේ જાතියක් ළමයි නොමග අරින අයියෝ දන්න දෙයක්වත් නැහැ. අයියා වගේ අක්කා වගේ රටවුණු කැලක් අරගත්තාම උගන්වනවා දිග හරහා. ඒ ඔය ඒ පව් වලට හිත පිට යනවා. දැන් කියන්නේත් ඒකනේ ඉස්කෝලේ විශේෂ මාතෘකා කල්පනා වෙනවලු ඒ දන්නේ නැති මගුලක් නේ. ඉතින් උගන්වන්න හදන. ඒකට කල්පනා වෙන එක සාධාරණයි. අරමුණේ හිත හිටින්නේ නැහැ. අර උගන්වන්න හදන පචේ මතක් වෙනවා. ඒක සම්පූර්ණ නෑනේ. සමහරවිට භාවනා කරලා ඒ උගන්වන්නේ වොම් මතක් වෙන දිගටම හිතනවා. ඒ ඒ පච උගන්වන්නේ පචින්දා. එක දවසක එක දවසකට ළමයෙකුට සතිය උගන්වන්න ටීචර්ගෙත් දෙදී සනීප වෙනවා දරුවගේ දෙද මොකද ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකියි. සතිය කියන එක භූගෝල ඉතිහාසවල විශ්යක් නෙමෙයි. ඒ නිසා දරුවන්ට කතා කරලා ගන්න මම භාවනා කරා මට උනේ මේකයි හිත පිට යනවා. මම කරන්නේ හිත තරහ වෙන්නේ මම නැවතත් කියනවා මේක තියන්න හදනවා. ඒ නිසා ඕගොල්ලොත් බලන්න විනාඩි 5ක් ඉඳලා ඕගොල්ලන්ගේ හිත පුළුවන් නම් ඉඳගෙන ඉන්න එකේ තියලා පිට යනකොට අපෝ ගන්න පුළුවන් දෙකට ඔන්න ඔකට සතිය කියන්නේ කියලා කොට සති බලය කියලා දෙන්න කියලා කියන්නේ කියලා ළමයෙකුට කියලා දෙන්න පුළුවන් නම් ඒ ළමයා කියන දේ දහසකුත් එකක් ක්‍රම ආපහු එන්නේ ගන්න හැටි. පොඩි ළමයින්ගේ වහිත කියන්නේ පුදුමාකාර අතුවක්. උන් කියලා දුන්න හිත පිට යන ගැන බල වෙන්න එපා. පිට ගිය හිත කොහොමද ආපහු ගන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්න කියලා දහසකුත් ඒක. මොකද මේ දරුවා ඒක බලන්නේ පශ්චාත්තාපයෙන් නෙවෙයි. විනෝදාංශය. අපි බලන්නේ පශ්චාත්තාපයෙන්. උන් නොකයි කෙලෙසේ කියන්නේ. මේක විනෝදාංශයකට හරවලා දුන්නා නම් ඒක පැමිණි දුක් පැනිරහ වෙනවා. ඉස්සලා ගත්ත සුභාශිංසනයක් නෑ හිත පිට යන්නේ. මොකද ඒක අපි විසින් කළ යුත්තක් නෙවෙයි. විශේෂයෙන් ගන්න බෑනේ. ඒ නිසා මෙන්න මේ හරි පැත්තට දාලා මෙන්න මේ එක දඩියෙකුට කියලා දෙන්න මම කියන්නේ තව කොච්චර කල් දෙන්නද පෙන්ෂන් එක. අම් ගියත් වෙනවා. පෙන්ෂන් යන අවුරුදු කීයක් වෙනවද? දෙකක්. ආ ඒ දෙකේදී අර පව් ගෙවමු. දැන් මෙතෙක් කල් පච කියලා දුන්නේ ඔක්කොමත් හරි මේ අවුරුදු දෙකේදී එක පන්තියට මම දෙන්නම් රචනා ටිකක්. කොයිද උගන්නේ? ආයේ විසාකයි කියන එක නම් මගේ අතේ දැන් අහුවෙලා ඉන්නේ ලොකු සොරුත් ලොකු මැඩමුත් මන් දන්නවා දෙවෙනි මැඩමුත් මන් දන්නවා මේ ළඟදී ප්‍රිටෙක්ස්ලා 60 දෙනෙක් ඇවිල්ලා එක දවසේ වැඩ පිළිලක් කරලා ගියා ඊට පස්සේ මාසිකට සැරයක් විසාකයිගෙන් අපි 30ක් 40ක් ගෙනල්ලා දෛනික වැඩසටහන් කියලා දෙන්න හදා එන්න පුළුවන් දෙයක් හරි. එඳ එදාට අපි මේ ගණදින විස ගන්නවා අද ලංකා විපස්සනා එකෙන් අයින් කරන මාත්‍රකාව. ඊගා මාර්ගය. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින පරයන්කයට වාඩි වී ආනාපාන සතිය වැඩියෙමි. නාසිකාග්‍රයේ ආශ්වාස හා ප්‍රශ්වාස බලමින් සුළු වේලාවක් සිටින විට ප්‍රශ්වාසය නැති වී බොහෝ වේලාවකට පසු ආස්වාසය ආරම්භ වීමට පටන් ගත්තේය. ප්‍රස්වාසයට පසු ආස්වාසය නොවීම පවතී. ඉන්පසු අපහසුත්වකින් ආශ්වාසය සිදුවේ. නැවත ප්‍රස්වාසයෙන් පසු හුස්ම නවතී. මෙය වේදනාකාරී බැවින් සිත එයට අකමැතිය. ටික වේලාවකින් සැහැල්ලු ලෙස කෙටි හුස්ම වැටුනි. ඉන්පසු බෙල්ලේ දකුණු පස හා දකුණු කම්මුල ප්‍රදේශයේ කූඹි කනවාක් මෙන් කසලි ගතියක් දැනුනි. තව දුරටත් ආශ්වාස හා ප්‍රශ්වාස බැලීමේදී ශරීරයේ ඊතා මිටිවන බවත් කොන්ද ප්‍රදේශයේ තිබූ වේදනාව සම්පූර්ණයෙන්ම පහව යන බවත් දැනුනි. පාදයන්හි යම් හිරි වැටුණු ගතියක් හැර මුළු ශරීරයම සැහැල්ලු හා ප්‍රාණවත් බවක් දැනුනි. මේ අතරතුර ආශ්වාස හා ප්‍රශ්වාස සියුම් සැහැල්ලු ලෙස සිදු වුනි. මෙම తত্ত্বය පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඇත්තටම කියන්නේ මේක භාවනා ඉතාමත් චමත්කාර අවස්ථාවක්. මේක නැවත නැවත කරනකොට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පළවෙනි සැරේ වෙනකොට ඉස්ලාම් වෙනකොට මේකේ සිලිලාරයක්, කෝඩු ගතියක්, කෝල ගතියක් තියෙනවා. නැවත නැවත කරනකොට ඒක තේරෙන්න පටන් අර ගන්නවා. මේ වගේ අතරමැද සැකේනවා. ඒකට ආර්ය පරිශ්‍රණයේ වශයෙන් නැවත නැවත ඒක කරනකොට පොඩි පොඩි පිළියම් වලින් අන්තිමට පේන මේ සැක ඇතුව භාවනා කරන එකයි සැක නැතුව භාවනා කරනවා කියන එක සම්පූර්ණ දෙකක්. ඉතින් පළවෙනි හැරේ යතියන්නේ සැක ඇතුව අපිට අත්දැකීම් නැහැනේ. එතකොට වෙනවා මේවා. එතකොට හිතන එක හරියද වැරදිද ඇයි අලගිය මොළගිය හොයන්න ඉතනවා. නමුත් අපි දිගට කරනකොට සමීම වෙන්න පුළුවන්. කමක් නැහැ. මම මේක බාර ගන්න ලෑස්ති. එහෙම නැත්නම් මේක ලෑස්ති රගියොත් මම කියන්නේ සැකන තිහිතකින් යන්නේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ආස්වාද ප්‍රසවාස වල හුස්ම එන්නේ නැහැ. නිකන් වතුරයට තද කරා වගේ හුස්ම ගන්න බැරි නාගේ වෙහෙසක් දැනෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් වෙලා ගියම බලනකොට ආයෙ ප්‍රසවාසිකුත් වෙන. කියන්නේ දන්නේ නැතුව හුස්මක් ඇවිල්ලා. කොහොමම කියලා ටික වෙලා ගන්න හුස්ම ඔක්කොම නතර වෙනවා. ඊට පස්සේ ආය සාන්ති බලපත්තිකුත් එනවා. නමුත් අර ඉස්සලා තියෙන ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය වැඩි ගතිය එහෙම නැත්නම් තද උනන්දු නිසයි මේක වෙන්නේ. ඒක දිගට දිගට කරනකොට නැති වෙනවා. මම හරි කැමැති මෙවුවා පිරිසට ඉදිරිපත් කරන එක ගැන. අලුතින් කරන කතිය ලැබෙන අන්දකින් ඉදිරිපත් කරපුවාම මේක කියා ගන්න බැරි බර ගන්නක් ඉන්නවනේ ගොළු භාවනාකාරයෝ. ඒගොල්ලන්ට මේක ලොකු අත්දැකීමක් කියන්නේ ඒක ඉතින් මම බැනුම් අහනවා තමයි මම ගොඩක් වෙලාට කියන්නේ මේ ඉස්සල්ලාම කෙල්ලෙක් යාළු කරගන්න ගියාම හරියට ඔම රිපපා ඉඟි බිඟි පාගන නිදෝ කියන්නේ යාළු කරගත්තට පස්සේ මල වාතයක් නේ ඔක යාළු වෙන වෙලාව උනේ ඉඟි බිඟි පාගන අරගෙන යාළු වෙන වෙලාව එතකොට තින් මේක හිතලා කරනා වගේ පේන්නේ ඇත්තටම නෑ ඒක නැති කරන්න කියන්නේ ඕම එක කෙල්ලෙක් නෙවෙයි තුන් හතර දෙනෙක් එක්ක යාළුවෝ. ඔන්න එතකොට වෙනම කලාවක් තියෙනවා. අපිට ඉන්නවා ඉස්විද්‍යාලේ ඉඳද්දී ඒකට ගුරුවරු ඉන්නවා. දැන් මට තේරෙන්නේ නැහැ ඒකෙල්ලෝ යාළු කරගන්නේ. ඉතින් අපි යනවා ඒගොල්ලෝ හම්බෙන්නේ. යම කියලා දෙනවා මේ කලබල වෙන්න එපා. හැටිනේ කලබල වෙන එක. ඒකනේ ඉතන තියෙන. ආසාව එහෙම කලබල වෙන්නේ නැතුව දන්න කෙනෙක් වගේ යන්න. ඉතින් කොහොම කරන්නේ? ඉතින් කොහොමුණක් මම පෙරදුනා. මට හරිය නෑ වැඩි නැත්තම් පැවිදි වෙන්න වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ආනාපාන යාලු කරගන්න ගියාම ওই ඉඟි බිඟි වගේක් තියෙනවා. කොමරි පපා කොමල පපා එහෙම නැත්තම් මම කියන්නේ කෝඩු ගති කෝල ගති. මොකද අපි ඒ තරම්ම කාලයක් ආනාපානේ ආශ්‍රයෙන් ඈත් කරලා තියෙනවා. වෙන මොකක්ද මේ ගන්නවා. අත්‍යන්තම දේ මේකට ප්‍රාණය කියලා කියන්නේ. අපි ජීවත් වෙන්නේ මොකේද කියලා හිතන ජීවත් වෙන්නේ සල්ලි වල. දේශපාලනේ සැප පහසුකම් වල හුස්ම අමතක කරපු නිසා නැවතට හුස්ම හිත දාපු ගමන් ඒක කෝල වෙන ගතියක් තියෙනවා. ඒක කෝල වෙන්නේ නැතුව ආනපනේ කාටවත් කොහොමද යාලු කරගන්න බෑ. ඒ නිසා ඒ ටික මේ මේ කට්ටිය වගේ වයසට එනකන් ඉන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ලෙඩ වෙනකන් ඉන්න එපා. මරණ මොහොත වෙනකන් ඉන්න එපා. එතකොට ඔය සෙල්ලම කරන්න බෑ. දෙල්ලෙක් යාළු වෙනවා නම් තරුණ වයසේ යන්න බෑ. ඒක තමයි කියනවා ඉතාම වයසක මිනිස්සුයෙකුට කර්ම කෙල්ලෙක් බැන්දොත් පතිහානියට හේතුවක් කියලා මොකක්ද ඒ ගාථාව මතකද? පරාභව සූත්‍රයේදී චින් මේ වයසක ගෑණිනියෙකුට තරුණ කෙල්ලෙක් බැඳලා දුන්නොත් ඉවරයි ඉවරයි. ඒ දැන් වයසට ගිහිල්ලා ආනපානෙත් එක්ක යාළු වෙන්න බෑ. දෙදුණාට පස්සේ බෑ. මරණ මොහොතේ බෑ. තරුණ වයසේදී මේක කරනතෝ ඒකෙදි හැටි සමාන්තරණ පාන එනවා තමාට නෑ ඉඟි පිඟි පගා බබා හරි කමන්නේ යාලු කරගත්තොත් සංසාරයට මේක සරය කරන්නේ මුදුවට මතක දැන් ජීවිතයකට නෙවෙයි ආය දෙසටක් කරන්න වෙන්නේ සංසාරයට මේක දෙඩයකට නැවත නැවත කරනකොට හරි පුතුම හුරු ගතියක් වශී කර ගන්නවා කියලා මේකට කියන්නේ සිද්ධි කර ගන්නවායි කියලා සිද්ධි කරගත්තට පස්සේ තේනවා මේ හුඟ දෙනෙක් මේක කරන්නේ නැත්තේ නිවැරදිව කරන්න හදනවා කාටවත් ඔක්කොම හිතන හරියට ඉඳගත්ත ගමන්ම ආනම්බනේ ඔක්කොම අල්ලන්නම් කියලා අල්ලයි. ඉතින් මේ දඟලලා දඟලලා යාළු කරගත්තට පස්සේ ඒක කියන්න අනික් අයට බය නැතු නෑ නෑ මාත් ඕම තමයි කිව්වේ. ග්‍රීස් කගෙන අයින්නවා වගේ ග්‍රීස් කගෙන අයින්නකොට පළවෙනි මිනිහට ග්‍රීස් කඩි ගා යන්න හෙන්න බෑ. පස්සේ ඇනිලා ඇනිලා ඇනිලා ඇනිලා ග්‍රීස් ටික ඉවර වුණාට පස්සේ තමයි කොහෙදෝ නැති මිනිහෙක් කියලා කොඩිය නගින්නේ. පටන් ගන්න මිනිහා නෙමෙයි මේ කොඩිය ගන්න. ඉතින් ඒ නිසා ඒකට පැකිලෙන්න බෑ ස්තුතිවන්ත වෙනවා. අදහස් හොඳට ඉදිරිපත් කරපේ ගැන එක උත්තරයි තියෙන්නේ. දිගට දිගට මේ කරනකොට අනිවාර්යයෙන්ම කෝල ගැති නැති වෙනවා. දෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මා පිම්බීම හැකිලිම භාවනාව කරමි ආශ්වාස හා ප්‍රශ්වාස එකම පරයන්කේදී මෙසේ දැනේ පඩි දෙකක් ඉහළට සහ පඩි බසිනාසේද ඔරලෝසුවක බට්ටෙක් සිහින්ව පැද්දෙන්නාසේද ආශ්වාසය ඔන්චිල්ලාවක් ඉහළට යන්නාසේද ප්‍රශ්වාසය පඩි දෙකක් බහින්නාසේද ඇති ස්වල්ප වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස සම වී නොදැනී යයි මේ අත්දැකීම මෑතකදී සිදු වූයකි මා රාත්‍රියේ පරයන්කේ පැය 3ක් පමණ සිට පරයන්කේ නැගිට නිදා ගැනීම සඳහා හිස කොට්ටයට තබනවා සමගම කන ළඟ මහා පිපුරුම් සද්දයක් ඇසුනි. ඒ සමගම මාව හෙලකට ප්‍රපාතයකට හයියෙන් වැටෙනවාසේ දැනුනි. මට තද කැසීමක් ආවත් එය ආයාසයෙන් මැඩගෙන බුදුරුව සිහි කර ගතිමි. ටික වේලාවකින් එය නැතිවිය. මෙම සිදුවීම කුමක්ද හා මට භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් සුවහා නිවන් සුව අත් වේවා. මේකේ කියලා තියෙන වගේ කලබල වෙනකොට බුදුහාමුදුර සිහිපත් කරපුවා නැත්නම් වඩලනද බුද්ධානුස්සතියක් කරපුවාම අර සම්පහන්සන කෘත්‍ය කරනවා චකිත නැති වෙලා gedara hitiya වගේ ගතියක් එනවා. ඉතින් අර අපේ හිටපු මහත්තයෙක් කියනවා මේ සමහරු ඇස්පස්ටෝ ෂීට් එකක් දුන්නයි කියලා බයිසිකල් එකක් දුන්නයි කියලා නැත්නම් ලක්ස්ප්‍රේ පැකට් එකක් දුන්නයි කියලා කතෝලික ආගමට යනවා. කරදරයක් වෙච්ච ගමන් බුදු අම්බෝ කියන පන්සල් දෙක. මතු පිටින් නම් කතෝලික තමයි. ඇතුලේ බොක්කටම වදින්න මොකද වෙච්ච ගමන් ආයේ බුදු අම්මා තමයි බුදු බුදු ආම්දුරුනේ කියන පන්සල් තියෙනවා. ඒ කියන්නේ අපි ලේවල තියනවා මේක. ඒක පාවිච්චි කරන්න. ඒ වගේම මේ භාවනා කරනකොට මේ ලැබෙන අත්දැකීම් වල මොකද්ද යට තියෙන සමීකරණයක් අපි දන්නේ නැති වුණා. ඒක කාට සිද්ධ වෙන්නේ එක තාලෙට. ඒවට චිත්ත නියාම කියලා කියනවා. ඒ කිසිම වෙලාවක හිතපු එකක් නෙවෙයි වෙන්නේ. ඒකයි ඒකේ තියෙන අරුමි. නැවතත් කියනවා භාවනා කරනකොට අපේ ඉදිරි ගමනේදී ලැබෙන්න තියෙන නිමිති අරමුණු කිසිම දාශක බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි. අහමු දේවල්. වෙනකොට තමයි දන්න මේක භාවනාවෙන් උනේ කියලා දන්නවනේ සතුටටපත් වෙනවා. හැබැයි ඒව හිතපු දේවල් නෙවෙයි. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි. ඒව උණයි කියලා සැලෙන්නේ නැති මනසක් තියෙනවනේ කෙලෙස් අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපි මරන්න ඉස්සෙල්ලා මරලා පෙන්නනවා. නොමර මරනවා. ලැජ්ජ කරලා පෙන්නනවා, රත් කරලා පෙන්නනවා, සුළුසුළු අඟුල දාලා පෙන්නනවා. මේ අත්බෝම්බ ගහලා පෙන්නනවා කරගෙන කරගෙන යනකොට මේකට බුදුන් සරණයි භාවනාවේ සරණයි සතිය සරණයි කියලා කියාට පස්සේ තේනවා මෙව නිකන් මේ චිත්‍රපටිය වල තියෙන කැමරා ට්‍රික්ස් වගේ. කැමරා ට්‍රික්ස් වගේ තියෙනවා. මේ එකකටවත් නතර කරන තු ඉදිරියට යන්න ගියාම පේනවා මේ සතිය යගදා වගේ එකක්, චක්‍රායුති වගේ එකක්. මේක අරගෙන ඉදිරියට යන්න ගත්තොත් වැඩි වැඩි බාධක ප්‍රමාණයක් හරහා ගියේ කරාට වැඩි සතියක් තියෙනවා. අඩු බාධක ප්‍රමාණයකට වැඩි. මේක ඒක නිසා පොලිස් ට්‍රේනින් එකක් නෙමෙයි මේක ස්පෙෂල් ටාස්ක් ෆෝස් ට්‍රේනින් එකක්. දක්ෂ පොලිස් කාර්යන විතර ඒක හම්බ වෙයි. ඒගොල්ලන්ට දෙනවා ඔක්කොම පුහුණුව එහෙම නැත්නම් හතුරෙක් ළඟට ගියාම ගහන ගැහිලි ඔක්කොම ගහන පුහුණුවයි. ඊට පස්සේ මේ හතුරට ගහන දෙන්නේ STF එක දෙන්නේ ඉතරයි. අන්නේ වගේ ඉදිරියට යනවා වෙන්නේ මේ බුදුන් කිට්ටු වෙනකොට ධර්මයේ කිට්ටු වෙනකොට සංඝයා කිට්ටු වෙනකොට මේ වගේ අමෝර දේවල් සිද්ධ වෙනවා. ඒකට ශ්‍රද්ධාව වඩ아가න ලෑස්ති මනසකින් යා බොහොම ඉක්මනට ඔය ඔය ජවනිකාටික පහු කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් අහන්න විතරක් අපිට වෙලාව තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ මා භාවනා කිරීමට යොමු සඳහා සිත එකඟ කර ගැනීමට බොහෝ උත්සාහ ගත්තද එය අපහසුය. සිත නිතරම විවිධ අරමුණු වලට විහිදී යයි. සාමාන්‍ය ජීවිතයේදීද මෙය මට මහත් ගැටලුවකි. අධ්‍යාපනයේ ලබන විෂය කරුණු පවා මතකයේ රඳවා ගැනීම අසීරුය. උපදේශ පත. මේ තමයි අපේ ජීවිතයේ තියෙන අනාත්ම ස්වභාවය පේන අවස්ථාව. අපිට ඕනේ වෙන්නේ නැහැ. මට පාලනය කරන්න බෑ. ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඉතින් මේක ජයග්‍රහණයක්ද පරාජයක්ද කියලා අහුවොත් ඔක්කොමලා කියන්නේ පරාජයක්. ඒ කියන්නේ අනාත්මයේ තේරුම් ගන්න ලැබීම පරාජයක්. ඒකට මෙහෙම කතාවක් කියනවා ඒක ටිකක් කරකොල ගහිල්ලක් ගහන්නේ මේ වගේ තැනක පිළිවෙණක් තියෙනවා කියලා හිතන්න. එතකොට මේ ඉස්සර පාරේ යනවා පාත්‍ර විකුණන මිනිස්සේ. මෙතන ඉන්න හාමුදුරන්ට පාත්‍රයක් ගන්න ඕන. ඉතින් හාමුදුරුවෝ කියනවා පස්සමත් ඇෙන්න මට පාත්‍රයක් ගන්න. ඒකට අර පාත්‍රකද බිම කියලා කියනවා ස්වාමීන් වහන්සේ සෝරගන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ තේරුවයි කියලා කියන මෙන්න මේ පාත්‍රය මට හොඳයි කියලා. තෝරලි වෙලා ගාන කතා කරනවා. එතේ මනස කියනවා රුපියල් 100යි. ආරයි. ඉතින් මේක තමයි ගන්න හදන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ මේ පාත්‍රේ ගන්න ඉස්සෙල්ලා පෑසුම් ඔක්කොම බලනකොට ඒක තනක හිලක්. පාත්‍රේ හිලක් ඇති. ඒකට කියනවා අනේ පාසු මාත්‍ර මේ හොඳයි පාත්‍රේ ඔක්කොම හොඳයි බලන්නකෝ මෙතන මේ මේ බොරුවනේ කරලා තියෙන මේ පෑසුම හොඳ නැහැ. ආංශ ආංශ ඕකට පොඩි දෙයයක් තියෙනවා. හරියට ඒක හරියට 100ක් වටින්නේ නැහැ. ආ හොඳයි. 80ක් දෙන්නකෝ. ඊට පස්සේ හාමුදුරුව ආයෙසරයක් හොඳට අත ගාලා බලනකොට දෙවෙනි හිලත් හම්බ වෙනවා. හම්බෙච්චාම මනස කතා කරගෙන මේ පාත්‍රය හොඳයි. බරක් නැහැ. ඔක්කොම හොඳයි. දැන් බලන්නකො මේක තලතල ගාලා තිබුණාට මේ සිවිය තියෙන මෙතන හිලක්. මේ ඕකයි ශාංශ ඕක හරි ඕකට මේ හුණු ටිකක් ඔතන තිබ්බ ගමන් ඕක හරියනවා. ඒකල පාත්‍රේ තලතල ගාපම හරියනවා. හරි. ගානවටින් නැහැ. එන 70ක් දෙන්නු. ඊට පස්සේ තව සැරයක් හොඳට බල බල ඉනකොට තුන්වෙනි හිලත් හම්බෙනවා. ඊට පස්සේ කතා කරනකොට අටුවාචාර්යන වංශය අහනවා මේ හිල් තුනක් දැකීම ලාභයක්ද පාඩුවක්ද කියලා. සල්ලි දුන්නට පස්සේ නම් පාඩුයි සල්ලි දෙන්න ඉස්සෙල්ලා ලාභයි. බඩු ගත්තට පස්සේ පාඩු Taman ගෙවකට යන්නේ. බඩු ගන්න ඉස්සෙල්ලා ලාභයක්. ඒ නිසා අපි මේ මම ඉන්නවා කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලා මේක අනත්තයි දුකයි අනත්තයි කියලා තේරුම් අරගෙන තිබුණා නම් අපි මෙච්චරම මම යට ප්‍රිය කරන එකක් නෑ. අපි මේ එව්ව බලන්නේ නැතුව මේක ස්ථිරයි නිට්ටයයි සුඛයි සුබයි කිව්වනම් මේක අනිත්‍ය වෙන හැමතැනම Tamante ඉච්ඡා වංගත්තක් වෙනවා පශ්චාත්තාවයක් වෙනවා. ඒ නිසා මේ බඩුව ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අත ගාලා තට්ටු කරලා බලන්න. මේකේ හිල් තුනක් නෙවෙයි නවයක් තියෙනවා. නව දොරෙන් කාරඩු වැగిරෙන අසුචි පිරිච්චි කලයක් නේ. මේක ඉතින් මට ඕන දේ කරයි හිතපතන හිත හිතපන් හිතවිලි නතර යන් ආනපානේ වරෙන් කියලා කිව්වට ඉජු කිව්වට කුක්ෙක් ඉන්නේ එහෙම දන්නේ නැති අම්මලා තාත්තලා තමයි කියන්නේ මම දරුවෝ හදනවා ඉජු ඉජු කියනකොට ඉන්න කියලා කිව්වට මහාය කාට කියන්න වාඩි වෙලා කරන්න කියලා උගේ හිතවත් උත් එක්කන ඌ ඒ මහා එකී ළඟත් නැහැ ඒක දැනගන්න අකමැති නිසා කට්ටිය භාවනා කරන්න කැමති නැති ඒගොල්ල කැමති කම්පියුටර් මිල් ගන්න මොකද හරියට බොත්තම තද කරනකොට ඒකට එනවනේ කම්පියුටරේ ගහනකොට නම තමන්ගේකට ගහලා බලන්න මොකකටවත් හරියන්නේ මේක බාරගනිමු ඒක නිසා ඔක්කොමලා ඉන්නවා මේ භාවනා කරන්න පටන් ගන්න මේ හිතවිලි නතර වෙනකම් මෙදාට පටන් ගනි ඉතින් මම කියන්නේ කවුරු හරි හරියට කියනවා මේ මට වතුර ටිකක් දෙන්න තෙත ගතිය නැති එක කියලා මේ වතුර ඉල්ලනවා තෙත ගතිය නැති එක මේ හිත කියන්නේ ගණ්ඩ දෙයක් ඇති එකක් නෙවෙයි ඒ බව තේරුම් ගන්න නම් කොච්චර අපි නිහතමානී වෙන්න ඕනද කියලා හිතන්න. අපි කොච්චර අහිංසක වෙන්න ඕනද කියලා. අහිංසක මනසයි ඉන්නේ පාරාදීසේ මවාගත්ත මිනිහා ඉන්නේ අපායි. මට ඕන විදිහට මට කරන්න පුළුවන් කියලා මොකා හිතුවත් ඒකයි අපාය. ඒක මෝඩයක්. කරන්න බෑ. ඒකේ ඒ බව තේරෙන පළවෙනිම ලකුණ තමයි භාවනාට ගියාට පස්සේ මට ඕන විදිහට ඉරියව්ව හිතින්නේ මට ඕන දෙයට හිතින්නේ නමුත් ਸਰවඥන්සේ සාරාංශය කල්පලක්ෂයක් පෙරම් කරලා කියනවා ඒතිෙදි කරපන් කරනකොට කරනකොට මෙයා නතු කරනකොට කරනකොට මෙයා වශයෙන් ගන්න පුළුවන් වැඩේට ඇති වෙන තරම් ඒ නිසා පශ්චාත්තාපේ නැතුව දිගට කරන එකනට යෝගාවචරය කියනවා ඒ මිනිස්යාට මිනිස්සෙක්න යෝගාවචර වෙන්නේ දෙයියොත් වෙනවා බ්‍රහ්මයොත් වෙනවා මනුෂ්‍යත්ව වෙනවා ඒ මොකද මේ බෑ කියලා අරින්න නැතුව කරනවා අපිත් එක්ක භාවනා ගමනේ ගිය බොහෝ දෙනාට මොකද උනේ? ප්‍රතිඵල ඉල්ලුවා. ඒගොල්ලෝ මගේ ඇහුණා. අපි නෑ අපි වැදිනවා අතපන් වෛරෝ බරබයිකික ආණ්ඩ ආණ්ඩා කේන්ද්‍රී ගගා අපි අපේ දුක බෙදාගන්න අපි අතාරින්න සටන පාවා දෙන්නේ ගේමට කැතයි අදින්න ගියා බුදු මිතර ඉස්සරහින් වෙන්න කවුරුවක්වත් නැහැ සීරම අතරමඟ නතර කරනවා ඉතින් මේක නිසා හොඳට මතක තියාගන්න මේක සැර වැඩි ආධුනික කෙනෙකුට මේ ලැබිලා තියෙන අනාත්ම සංඥාව සැර වැඩි. නමුත් මේක ටික ටික ටික ටික ක්‍රමිකව ලැබෙයි. ධිකට නිචිපතා භාවනා කරන්න පශ්චාත්තාපේ නැතු භාවනා කරන්න. ඉතින් මම දන්නේ මේ ප්‍රශ්න අරුණ මහත්තයා තේරුවයිවද කියලා හොඳ ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. අද විදුර මහත්තයා ඉන්න ලකුණු ගන්නත් වෙනවා නේද? නෑ විදුරේ ඉන්න ලකුණු ගන්නවා. ඒක හරියන්නේ ඔය ගොයිය භාවනා කරලා නෙමෙයි මේ මගේ කට ගැවිලයි මං හදාගත්තේ. කෙසේ නමුත් මම සතුටු වෙනවා. මේ කමඨහන් සුද්ධ කිරීමේ ක්‍රමය පිළිබඳව අපි පියවර හතරක් පහක් ඉස්සරහට තිබ්බා. ඒක අනුනාට අපි විස්තර කරේ. කාට හරි අවංකවම ඇත්තටම දැනගන්න ඕනේ නම් නැත්නම් මේක විශේෂණය කරන්න ඕන නම් ඒක ටිකක් අමාරු තමයි මාත් එක්ක විදිහට ඒ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව ඒ විස්තරය කියවන්න ඒ නිසන්වලට આવොත් නේවාසික භාවනා කරන අයට දෙනවට මේ දෛනික දෙක් දින භාවනා කරන අයට නොලැබීම මතයි අර්ථ මහත්තයා මේ විශේෂ ව්‍යාපෘතියක් කරේ ඒක අපි දිනු කරලා තිබුණාට ඒක අංග සම්පූර්ණ එකක් නෙවෙයි ඒ දෙය කෙරුවොත් ඔයගොල්ලෝ කරන භාවනාවේ ප්‍රයෝජනය එක දිගට yaadෙන්න පටන් ගන්නවා ඉතින් කමඨාන සුද්ධ වුණේ නැත්නම් භාවනා yaadෙන්න කම්මැලි වෙනවා ඒ නිසා කරුණාකරලා ඒකට වෙලාව ගන්න ඒ නිසා මෙතනින් අපේ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡා නිමා සටහනකට පැයකින් පමණ ආශිර්වාද නාම එකතු වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ඒ කාලේ මම හිතනවා ඊළඟපසකට සහ සක්මන් සත් භාවනාවක් සඳහා ගත කරමයි කියලා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. පොඩ්ඩක් කට්ටි ඉන්නෝනේ මේ බණ පොතක් පූජා කිරීමේ අවස්ථාවක් ගන්න ආවේ. තෙරුවන් සරණයි සියලු දෙනාට අද දවස තුල දායකත්ව දරු සියලුම දෙනාට ඒ කියන්නේ ගිලම්පස දායකත්ව ඒ වගේම ධර්මදේශනාවේ දායකත්ව සවස ගිලම්පස දායකත්ව ඒ දරු සියලු දෙනාගේම ප්‍රාර්ථනා අපි තව ටිකකින් කියවන්නම් ඒ සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා විපස්සනා භාවනා සමිතියේ හැටියට අපගේ අතිපූජනීය අවසරයි මේ ත්‍රිගල ලොකු ස්වාමින් වහන්සේ මේ රටේ භික්ෂුන් වහන්සේලා අතරින් ඊ타මත්ම ඉදිරියෙන් පෙරමුණේ අපේ සතිය පිහිටවීම පිළිබඳව උන්වහන්සේගේම ධෛර්යවන්ත ගමනේ ඒ මල්පල ගැන්වීම තමයි අද අපිට මේ අත්දැකීම් ලබන්න තියෙන්නේ. ඉතින් උන්වහන්සේ මේ ස්ථානයට පැමිණලා දැන් අවුරුදු දෙකකට විතර ලං වෙනවා. අපි අපිත් සමග මේ වැඩ කටයුතු කරන්න උන්වහන්සේ තව ඉදිරියටත් මේ වැඩ කටයුතු කරන්න උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට නිරෝගීකම චිරජීවනය ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ඒ වගේම උන්වහන්සේ මෙලොවට බිහි කර උන්වහන්සේගේ පියාණන් මෑණියන් උන්වහන්සේ එතුමන්ලටත් මෙවැනි බුදු පුතෙක් අපිට බිහි කරලා ලක්ෂ ගාණක් කෝටි ගාණක් මේ ලෝකයේම උන්වහන්සේ ධර්ම දේශනා කරමින් අපිව මේ චතුරාර්ය සත්‍ය යන ගමනට අත් උදව්වක් අපිට කරන්න උන්වහන්සේ ඒ ගමනට යන්නේ දෙමව්පියෝ මෙවැනි දරුවෙක් බිහි කරාට අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු ඒ දෙමව්පියන්ටත් ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ලැබිලා නිරෝගීකම චිර ජීවනයේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු අපේ හාමුදුරුවෝ අද දෙකහමාරට දැන් මේ වැඩසටහන නැවැත්තුවට පස්සේ තුනේ ඉඳන් අපිට හතරහමාර වෙනකම් පරියංක භාවනාව තියෙනවා ගිලම්පසෙන් පස්සෙ අපේ හාමුදුරුවෝ අනුරාධපුරයට වඩිනවා ඒත් වැඩසටහනක් සඳහා ඒක නිසා අපි අපේ හාමුදුරුවන්ට අපි එකවර සියලු දෙනා වන්දනා කරමු ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බහං අච්ඡයන් කමතමේ බහන්තේ කමාමි කමිතබ්බ ඕකාසකමාමි බන්තේ දුතියම්පි ඕකාසකමාමි බන්තේ තතියම්පි ඕකාසකමාමි බන්තේ සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු